පුළුවන් කියලා ටෙක්කතා එකසි අනු නමේට සාධන පිළිගන්න මම කාලිග මම බුද්ධික එකසි අනු නමේ ඇවනේද හිතවද හෝ දැක කියලා <laughs> ද අපි මේ දෙසියට මොනවාද කරන්න අරම කතා කර කරත් ඉන්න මුකුත් කරෙන ගන්නවා ගෙන සතියනද දෙසියට එකන් දෙසි පිසෝඩ් ගන්න තුරට පස්සෙ මනහර කරන්න බලමන කට්ටියන කියන මීටක් පැත්තියමු ඒකති නරකනය අදහසනේ දැන් අන්තිමික තියල තවරුදු පහක්කි දරනේ මීටපෙන් පස්සෙන තිවුණට එක්කත දැ මීට එකට ආපු කට්ටෙල් ලම ඒම වඩාගෙන එන්න පුලන්ද වඩාගෙන්න්නේ දැස්කොලයන වයස උන්නේ ඕද මගෙත් <laughs> ඒවගේ ලොකු ප්‍රශ්න ඇති නොනේ මේ අද Google අයිෝ අපිට දිමුත් කියන්න දන්න මක තාම් පට කරන්න තාම කට්ටි වාඩිවෙල ඉන්න දැන් අපි රෙකොඩ් කරන වෙලා වෙන ගොඩාරංචි ඒවගේ දැන් ඇත්තට මේ ගෙදරි නම් බලන්නතු එහෙම බලන්න යන්නේ මේ බෙනයෝ එකද පෙන් <laughs> ඒකත් කලින් ඒකට මාර ඉල්ලුවන් නතින්න කට්ටිය පොරකාල යන්නේ මේ මාත් වෙලා ඒ තමයි දැනගත්ත මේ ගැන එකට යන්න මේ මෙහෙම ඉල්ලුම් කල්ලා ඒකට කොස පත්තදීමෙන් අම්බවෙලා එහෙම එකක් කියලා හැබැයිතින් එක අර ෝෂල් ක්ස්පිරන්ස එකතයි මයිතන වටින් අරගැන විඩියෝ බලනවාගෙන මේ ඊටමතරමයින්න ලෝකල් රීමික් එකක් තියන ලෝකල් රිමික් එක ලංකාවඇල්ල කතා කරනවා සිදු සිදු කියනගේ දෙවල් තියෙනනේ ඉතින් අර ශෝෂල් ගැදරින්යක් දිට එක ගොඩක් නොනේ හැබ රෑවෙන එක තයි ප්‍රශ්නය එලිවෙන ගන්තින සාමාන්‍යන්නේ මොකද කිය නොට් එක පටන් ගන්න ගොඩ එකොලාට විතර වෙලා මේ ඊටත් පව්වේ සමාරයට අපිට ප්‍රශ්ය තින බුද්ධි අපි දැ වයසයින වයසක හින්ද ඉතින් රෑට නිදිමරන්න අමාර ඒ <laughs> <laughs> ප්‍රශ්ක ඉස්සරරංවා ප්‍රගැටලන්න තර දැගති අමාරු මනාද ගිය නිියස් එහම අවගාලිග මේ දැන් ඔය මේ ගිය සති ඉඳලාම ඔය ෆෙස්බුක් ලගේ එෆයි කන්ෆරන්ස එක තිබ්බා මේ ඒකත් ඒකලගේ ඩිවලප කන්ෆරන්ස එක ස මයිකෝසෝ් බිල් කන්ෆරන්ස් ඒක යන මහිතනතාම ඒක තිබුණා ඒවගේ මේ ගිය සතියන කැන්නේ ඩිවලපස්ලට සෑහ නොද සතියක් ඔව ඩිවලප් කරන්නට ගන්නේ හොඳ හොඳ සතිය නැත්තටම ඒ වෙනස්සේ නොඒක ඩිවලපස්ලට පොඩ්ඩක් කවුල් මොකදට වැඩ වැඩි ට පස්සේ වෙනස් කරන්න යසර්ස්ලට හොඳ සතිය ෆෙස්බුක් ලගේ පොඩි එනස්මට් ටිකත්ව අපි ඒක කතා කරලෙමන මේ ඒක අපේ ඩේට පිටාට දෙන එක අමතර වෙන්න නස්ම <laughs> ඒ ගැන ඒක කොහොමත් කරනවා කියලා ඒවගේ ගත්තමයි දියුණ දිගට ඒකල්ල ගලින්ග මේ අර හිස්ට්‍රිය එක කලිය කරන්න බටන් එකක් මේ දෙනවා කියලා දැම්මොකද මේ ෆෙස්බුක්ලට පහුගේ දවසල ඔය තිච්ච ප්‍රශ්නත්තය කර මාක්සාක බග අරගෙන ගාන අර කොංග්‍රස් එක ඉස්සරහට ගෙනකල් ප්‍රශ්නයවන එක එක ඒ ඒ වීඩියෝ දෙර ඇතට මේ වැලි ප්‍රශ්න හැව සහන හිරවෙනවත් අහල තියෙන ගොඩක් අය ගොඩක් කලාවට මේ හිර වෙච්ච තැනත් තමයි අර ෆෙස්බුක් ලයික් බටන එකයි අනිත්‍ය අර පික්සල් එක දානනි සයිට්වල එතකොට ඒ එකතුවෙන ඩේට ගැන ගොල්ලන්ට කන්ට්‍රෝල් එකක් තිබුන්න එකන යසට කන්ට්‍රෝල් එකක් තිබුන්න ඒවා මගේ මේ ඩේට ටිකි කරන්න ඒන ලොකුම් ප්‍රශ්තින බොද්ධික අපි ලොග්ගල නොහිටියත් ඒක ට්‍රක්වෙන ඕ ඒක ඒගැන ඒක බැලුවට පස්සේ ඉන්ටනෙට් එක අපි කොහේ ගියත් ඔය සයිට් එක ඕක දාලා තින ගැන්නේ අපේ බ්‍රවසිං ස්ත්‍රීක ඒ වගේ හැම එකක්ම එතන හැබයි ඒක ෆේස්බුක් විතරන්න මේ බුද්ධික ගුගල්ලත් දන්නවා Google ඇලිටෙක් කියන අපි හැම සයිට් එකකම තියෙනවන ට අපි Google ලොග් වෙල නොහිට ඒගොල් Google ලසින් දන්න මේ අපි කිය එහෙම පොඩි සින්න ඇත්තියෙන් ෆෙස්බුක් නම්ස් කරා එකොල්ලු මේ හිස්ට්‍රිය කලිය කරන්න බටන එකක් අඳුන්වල දෙනවා එතකොට අපේ අපේ තියන ගැන ගොල එකතු කරගත් ඔය ලයික් බටන එකෙන් ඉල්ළඟට පික්සල් එක එකතු කරගත්ත ඩේට කලිය කරන්න දෙනවා කියලා යුසට එක ඉතා දෙන්න බටන එකත් දෙන්න ඒක සමහරට ඒක එබ්බට පසේ කන්ෆර්ම් කරන්න හලා මොකුත්වෙන්න තුදින මටත්තිසෙන් එක කවුරුත් ගීල බල්ල කෝඩ් එක චෙක් කල්ල මේ මේ ඇත්තර ඩේට පේසෙන් මැකෙනවද කියලා බලම එක කොහොම එයිද කියලනේ ඉළඟට මේ ඒගොල්ලො ඩේටිං සවිස් එකක් මේ දෙනවා කියලා දැනටත් ඉතින් සවිස් නොදන්නට ෆෙස්බුක් කරනවා ගට්ට ඇ ඒක වෙනව සවිස එකක් දෙනවා කියලා ඒ ඒකොල්ලො කියලා තිවුණ මේ මේ වගේ දැන් මට ඩේටම් ප්‍රොෆයිල් එක හදාගන්න පුලන් බ ෆස්නේම එක විතරයි පේන්නේ මගේ යාලුවන්ට පේන්න <laughs> එක මම ඉන්ට්‍රස්ටන ගොය බැඳ පයිට ගියාපුටුල්ල එක ඉවෙන්ට <laughs> එකක් හරි කොතනාරී තින ගැදරින් එකක් ගැන ඉන්ට්‍රස්ටන මං එතන්ට කියල්ලා එතන ඉන්න අය බ්‍රවස් කරලා ඒ කෙනෙක් එක පුළුවන් චැට් එකක් පටන් ගන්න ටෙක්ස්ටෝන්ලි චැට් එක පාරි බස්සල ගලිවරයි වගේ <laughs> ඒ වගේ කගේ මෙහෙදියක කොහොම පාවිච්චුවේද කියලා අපි දන්න ඇතාම හායි විතර මේදින් ඩර ඩේටිං කියල එකක් නෑ නෙනේ හම්බෙලා ප පලවෙනි දවස කතාකරොත්තේම අහන්න බඳිනවාද කියලා <laughs> ඩේටිං බදන්න බැකිවොත් අය අම්බෙන්න්නෙත් නට ස්ක්‍රීම් ෂට්යම දැම්ම සමහරයින්න අයවාම වැඩ් කරගත්තේ ගැට රිකස්ටක් කවන කෙල්ලෙට කෙල් ඇඩ් කරගත්තත්සේ ප්‍රශ්න කන ඒයාම වැඩ් කරගත්ත <laughs> <laughs> මම ළඟ දියගේ ඇදැකි මුණු මකුල එන දහායි ඔය නියමම ෆන් ගන්න පුළන්ගර සෙලබ්‍රටි ලගේ මේ පොටෝල ගමෙන්ට් කියන්න පුදදික මමන කරන්නේ ගැන්න පැය භාගයක් ඉතරාරගෙන ොඩගෙනාවෙන් ඔන්නහම බැලුවන ඔය හරි හොඳයි තියවාල්ලත්න මරුව නැවගේ අර කට්ටියට නොතේරත් ඇත්තත්තාව මේ සෙලබෙටි ඇත්තර මේක බලන්න කියන රුක්ෂන්නගේ ඉක්තමයි <laughs> කොරන කොල්ල සමාරලාට දෙතුන් දෙනෙක් ඔක්කොටම කියනව එකක්තම බලන්න ඔක්කෝ එක තැන ඇතරම බුද්ධි ඕක මාර් පන්ද කර ඉගන ගොඩක් කලාට සෙලබිටිස් ලගේ ෆෙස්බුක් පේජ් එතකොට ඕ ඉස්ත්‍රග්‍රෑම් ඔක්කොම ඉගොල්ලන මේ කරන්න මේ වෙන කවුරරි එක්කු කම්පනී එකක් එහෙම නැත්තන් කවුරරි ලාස් කන්න කඩයන කවුරරගෙක් කරන්න ඉති උන්ට තෑ මේ හායි ගහන්න හරි ජොසි <laughs> අරද රක්ෂන්නේ ඔය අර සමහරයවා කරනවාන මේ ඉතින් අර හිනා කාල මැරණ මේ මේ ෆෙස්බුක් පේජ්ජල් ටරඉතින් මේ ඉතින් දුකයින ඒත් ඒත් ඒක ඒකත් ඇන්ටටේන්මට් නති අර අර සමට ටයිප් කන මනසේ හෝ හදෝතිම හදෝති කියන ඒක ඇත්ත දැන්වාංගෝ ගොඩක් කලට දකල්තින අරට සෙකන් හැන් මේ ප්‍රොෆයිල් ත්තින සකන ප්‍රොෆයිල් කියල ගැන මේ එක ඇත්තරම සෙලබ්‍රටිගේ ප්‍රොෆයිල් ගනේ ෆෑන් පේජස් කියලා ඒ හොටවලටත් මෙම හාය අනේ ඩී මගේ මැසේජ්ජ කර ඇත්තරම ඒයි පැත්තට හම ෝගේටක් හැදවන බුද්ධි ඇත්තරම මේ ගොඩක් සල්ලි වන්න තිබන එක සෙලබිටි චට්ටලට රිප්ලයිව දැනුත් මේ ඒගැන්නේ අර එක එක ලෙවල් එහකට තියනවා එහෙම ගැන ඔය හැම චට්ටයකටම නෙමේ සාමාන්‍යෙන් අර කොමස්සගේට දැනට ෆෙස්බුක් අපිටමට ටකස් එකට මර එයාම ලර්න් කරන ලර්න් කල් අපෙන් අහන මේ මේ උත්තරේ හරිද මේකට කියල ඒවගේ අහන ඉතින් සෙල් ලනිින් දැනට යන කියෙන ශිල්ලනින් කියන එකක් වෙන ඒකයි අර මේ චට්ෆෝල් කියලහෙම අර සවිසි අත්තින කලින් ඒකෙත් පුළුවන් අපිට මේ චැට්බොට් එකක් හදන්න පුළුවන් ඒකෙදි කොමන් පෙස්ටන් දාලා එම අපිට නිකන් මේ බක් ෆ්ලෝ එකක් වගේ හදන්න පුළුවන් එකති ගොඩක් කලාවට මේ ගෙස් කල්ලා මේ ගන්නවා මේ නිකෙන අපි එක්සැක් ක්‍රස්චන් එක නොදුන්නත් ඒකට මැච්චන එකක් ගන්නවා දැන් මෙහම ගිය බුද්ධක ෆුල් ටක් ිවලපගෙනෙක් වෙන්න පැරි අපට ගුගල අය බලලා එෆයිට් බල <laughs> ඇතරම ෆුල් ස්ටක් ඩිවලප කෙනෙක් කියනකින් අදහස් කරන්නමක දැන් අපි ගමු දැන් කාකේ දැන් අපෙන් ප්‍රධාන ප්‍රශ්නලින් එකක්නයක අපි නිකං ඕක බ්‍රෝඩ් දියට ගත්තව දැම් කෙනෙක් කියෙන මට ෆුල් ස්ටක් ඩිවලප කෙනෙක් වෙන්න කියලා ඒක මේ ගාලික මෙම දැන් අපි ඉස්සර බෙදාගෙන හිටියන මේ වගේ ඕක වෙබ් ඇත්තර එනකොට තමයි ඕක තිබුණේ ඉස්සර හිටිය ෆ්‍රන්ටෙන් ඩිවලපස්ල කියල වෙනම හිටිය බැක්කෙන් ඩිවලපස්ල කියල වෙනම හිටියටවස්සේ ඩේටබේ සර්විස්වලට වෙන වෙනම කට්ටියටිය දැන් එතකොට ඉස්සර වෙබ් ප්ලිකේෂනයක් ගත්තට පස්සේ ඕක ඩිවලොප් කරන්න ගොඩක් කලාට ෆ්‍රන්ටන් ඩිවලොපස් ලකිවා මේගොල්ලෝ CSSටML ජාවස්ක්‍රප් ඔයිටි විතරයි කරන්න ගොඩක් කලාවට අරගෙන ඒවට සම්බන්ධ ෆ්‍රේම්වක් ටිකක් එක්ක වැඩ කරනු ලයිබ්‍රිස් ටිකක් එක ඉල්ළඟට තව සෙට්ට එකක් ඉන්නවා ඒගොල්ලො තමයි ඒක කොහොමද වෙබ් ඇපලිකේෂන් එක ෆ්ලෝ එක කොහොමද ඉන්ටරෙක්් වෙන්නේ කොහොමද ඩේට එක් ස්ටෝ වෙන්න කොහොමද වගේ සර්විස් හදන්න හෙම කරන ඊළඟට ඕක ඩේට බේස එක කොහොමද වැඩ කරන්න ඕන හොම කියලා ඒ ලෝජික් එක වෙනම කට්ටියක් කන්න ගොඩක් කලාට ඔයි දෙකම එක කට්ටියක්ම කරනවා ෆුල්ස්ටැක් කියලාවට පස්සේ දැන් ඒකෙදි කතා වෙන්නේ ඔය වෙබ් ඇපලිකේෂන් එකක් ගත්තාම එක මුල යස ඉන්ටවේස් එක ඉඳලා ඒක බැක්කෙන්ඩ එකේ ඩේට සේව්වෙන ඒ තැන්ට යනකම්ම හැම ලේයරකකදීම තමන් වැඩ කරන එක්කෙනෙක් තමයි ෆුල් ටක් ඩියලප කෙනෙක් කියලා කියන්න ඒකෙදී දැන් ඔය ඔය අර ට්‍රඩිෂනල් වෙබ් ඇපලිකේෂන් ආකිටෙක්ට එක තීරවන ඒකෙදී ඒක වෙනස් වෙලා විල්ලා ඉල්ලඟට දැන් දැන් සිංගල් පේජ් ඇපලිකේන්ස් තේරවානේ ඒකට එනකොට ඔය ඔය අවශ්‍යතාව වැඩි වෙනවා මොකද මේ දැන් ඉස්සරන ලොකු බෙදීමක් තිබුණා හොම ෆොල් ස්ටක්්ගලප කියන සංකල්ප එන්න කලින් බෙදීමත් තිබුණ කට්ටියට වැඩ කරන්න පුළුවන් එහෙම බෙදාගෙන හැබැයි දැන් වෙබ් ඇපලිකේෂන් එකක් ගත්තාම එහෙම බෙදාගෙන කරන්න පුළුවන් වැඩත් අඩුයි අඩුයි මේ ගොඩක් කලාවට අරමේ එකනේ එහෙම අපිත මොහොම ටීම් වෙන වෙනම ටීම්ස් ඉදල කරනවා කියලා ඒ කරනකොට ඊට වඩා මේ ඒක අර එෆිෂන්සීක වැඩි ඔය මුළු වෙබ්ස්ටැක් එක හැම තැනම වැඩ ටික දැන්න කට්ටියක් කරනවට කරන එක එෆිෂන්සීක වැඩි දැනට ඉතින් ෆුල්ස්ටෙක් ඩියවලප කෙනෙක් කියලා කියනකට අපේ ප්‍රශ්නය හල දෙවුණ ඇත්තටම මේ කියන්න පොස්ටඩ් ඩියවලප කෙනෙක් කියන්නේ කවුද එහෙම වෙන්න නම් මොනවද කරන්න ඕනේ වගේ කියලා. ඇති හොඳම දේ තමයි මේ අපිට ටෙක්නොලොජිස් ටිකක් කියන්න පුළුවන් මොන මොනවද පොස්ටක් ඩිවලප කෙනෙක් වෙන්න දැනගන්න ඕන කොයි කොයි තැන්වලදී මොනමන ටෙක්නෝජිස්ද කියලා. අපි ෆ්‍රන්ටයින්් එකට ගම් කෝලෙන් එහෙමුණොත් අනිවාරයෙන් HTML CSS ජාවස්ක්‍රප් කියන ටික දැනගෙන ඉන්න ඕන මොකද වෙබ් එකක මේ වෙන ෆ්‍රන්ටෙන්් එක ට මේ e වෙන එඩ්‍රස් කරන්න බෑ ඔටික දැනගන්නතු ඊළඟට ඒවට සම්බන්ධ ෆ්‍රේම්ම අනිත්තේවා ෆ්‍රේම්මක් සහ ලයිබ්‍රීස් ඊළඟට දැ මේ සරලවම කියන්නේ ඊළඟට ටෙක්නෝජි වල දැනගන්න ඕන දෙයක්ත්තමයි මේ වෙබ් සර්විසස් ගොඩක් කලාවට HTTP රෙස්ට් වෙබ් සර්විසස් ඒවා කොහොමද මේ වැඩ කරන්න රෙස්ටප් සවිසස් කියන්නේ මොනවද සහ අපිට මොනහරි වැඩක්සා බිස්නස් ලෝජික් එකක් තීරවන සාරෙක්වාමට එකක් තීරවන ඒක කොහොමද වෙබ්ස විස්ස එකක් විදිහට හදාගන්න කියලා සහ ඒකට වෙබ්සයිට් එකට සව් කරන්න කොහොම වෙබ්ස විස්ස එකක් හදාගන්න කියලා ඒ දැනුව තිීරනවා ඉළඟට මේ සර්වසයිට් පෝගමින් මොන අද කරන්න දැන් ගොඩක් කට්ටිය මූ එන එකත් තමයි ජාවස්ක්‍රප් හොඳට දැනගත්තොත් ඊළඟට නෝඩ් ජේස් වලට යන්න පුළුවන් ළඟට සමහර අයජාව කරනවා ඩොට්නෙට් වලින් කරනවා පHP කරනවා එහෙම ඉතින් ඒ ටෙක්නෝජිස් ගැන අපිට කියන්න බෑ මේ ටික ඉගෙන ගන්න කියලා හැබැයි අර සර්ව සයිට් වෙබ් ප්‍රෝගමින් කරන්න පුළුවන් ටෙක්නෝලොජිස් ඉගෙනගෙන ඉන්න එක හොඳයි ඊළඟ එක තමයි මේ ඩේටවේස් මනෙජ්බන්් ස්කල් හරි නෝස්කල් ඩබ හරි ඒවා ලිින් කරන්නේ කොහොමද ඒවත් එක වැඩ කරන්නේ කොහොමද ඒවාගේ එකන හරිම එක තෝර ගන්න කොහොමද අපේ ප්‍රොඩක්් එකට තා අපේ වැඩි හැටියට තෝර ගන්න කොහොමද ඒල් ඒ ටික ඊළඟ එක තමයි මේ ඕනි වෙනවා අනිත්තක ගොඩක් වෙලාවට කලබරේෂන් කරන්න වෙනවානේ එක්කෙනෙක් වැඩ කරනවා නෙවෙයි අනිත් වැඩ කරනකොට ඒවට තියෙන ටෙක්නෝලජී අපි හිතමු ඩිපෙන්ඩසි මැනේජ් කරන්න ඉළඟට ගිට් ගත්තොත් ඒක බිල්් සිිස්ටම් අන්න ඒ වගේ දේවල් මේ වර්ෂන් කන්ටෝල් සිිස්ටම් ඒ වගේ දේවල් ගෙනත් දැනගන්න ඕන මොකද මේ ඒක කොහමත් දියලපගෙන දැනගන්න න පොල්ස්ටක් ියලපගෙන කියන ඕ දැනගන්න ඕන මොකද ඩිප්ලෝයි කරන වෙලාවටත් ඕ ඕනි වෙනවා අනිත්තක මේ කලව් ඉන්පස්ට්‍රක්ෂය එක ගැන දැනුමක් තියන්නවන මේ කොහොමද අපි හද නැපිකේෂන එක ගිල කලව් එන්වර්මට එක ඩිප්ලෝයි කරගන්න කොමද පැච්චි එකක් ඩිප්ලෝයි කරන්න කොමද ඒවගේ ඔය ටික කව කරන්න මේ ඒ ඒවට අදාල ටෙක්නෝලෝජීස් දැනගෙන ඉන්නවන ගාලින්ග පොල්ස්ටෙක් ඩියලප කෙනෙක් කියලා කියන්න පුලන්නේ යවගේ ප්‍රශ්තියන එක පාට්ට මේ ගහින් ගෙඩියනවගේ ෆොල්ස්ටෙක් වෙන්න බෑනේ පුළන්ද ඒක මෙහෙමයිද දැ ඔය අපි මුලදි ප්‍රජෙක්් කරනකොටත් අපිතම යුනිසිටි හරි ඔය මුල කාලදි ප්‍රජෙක්් කරනකොටත් ගොඩක් කලාවට අර මුල ඉඳං අගටම අහුවෙනවන ඔය ටෙක්නෝජිස්ටක් එකම අර ඒක වෙන දේ තමයි ඒ ඒ මුලදිමත් ඕක කරන හරියට එක එක්කෙනෙක් සමහරලාට ඔක්කොමටි කරන වෙලා වල්තිරන්නේ එම කරනවා ඊට පස්සේ ටික කාලෙකදී අර අර බෙදීමත් තියෙනනේ පොඩි ඔන්න මම ෆ්‍රන්ට් එන්ඩ් නම් ශ්‍රම විභජනය. මගේ නිකන් ඇහැ හොඳයි ඒකට පාටවල් හොඳට පේනවා ඒ වගේ කියලා ඒවට යනවා. ඒකට සමහර අය ඩේටාබේස් වලට කැමති ඉඳලා එහෙම යනවා. හැබැයි ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් නම් ඒ මුලින් ඉඳලාම සාමාන්‍යයෙන් අපි මුලදී පටන් ගන්නෙත් එහෙම තමයි. තනියම වැඩක් කරනවා නම් ඒක මුලින් ආගට කරනවනේ. අන්න ඒ ඒ ස්පිරිට් එකම තියාගෙන යනවා නම් ඉස්සරහට ඒ ටෙක්නොලොජිස් ටැක් එකේ හැමතැනදීම ඕන ටෙක්නොලොජිස් ටික එකන මෙහෙමයි ද අපිට ඒක මේ ද අපි පැදිලි කරන්න පොලස් ටක්ඩිවලප කෙනෙක් දැනගන්න ඕන කොයි කොයි තැන්වල තින ටෙක්නෝජිස් දෙක ලේකින්ද අපිට කියන්න බෑ ඔයා ඇන්ගවලජේස් දැනගන්න ඊළඟට බැක්කෙන්ඩ එකට නම් පප දැනගන්න ඔහොම කියලා අපිට කියන්න බෑ ඒක මේ එයාගේ ගැන්නේ තමන්ට තින හැකියාව හරි කැමැත්ත හරි එක්තරා ඔය තැනකදි තියෙන ඉල්ලුම හරි ඒවත් එක්ක සම්බන්ධ වෙන දෙයක් එකින්ද අපිට මේ මෙන්න මේ ලැංවේජ්ජක ගන්න මෙහෙම කියලම කියන්න බෑහරියට හැබැයි අර ෆුල් ස්ටක් ඩිවලප කෙනෙක් දැනගන්න ඕන තැන්ටික දන්නවා එතකොට ඒවට තින ඔප්ෂන්ස් ටික දන්නවා අපි ෆ්‍රන්ටෙන්් එකටාවත් මොනවද තින ඔප්ෂන් ටික කියල දන්න එතකොට ඒකින් තමන් බලන්න පොඩ්ඩ ට්‍රෙන්ඩ් එක තියන් කොයි පැත්තට දැ මෙහි ඇත්තටම් බැලුත්තම දැන් අපිදම ඇන්ගවල ජස් රියක්ට් දෙක ඔය දෙක කම්පයා කරන්න ගත්ත කියලා දැන් අද ලංකාවේ ජොබ් මාකට් එක බැලුවොත් එහෙම ඇන්ගවලවලට වැඩියෙන් තිනම් හැබැයි ද ලෝක බැලුවොත්හෙම රියක්ටවල්ට ඉල්ලම වැඩියෙන් තින එක වැඩිවේගෙන යනොතාව මෙහෙදී රියක්ට් කරන කට්ටියත් අඩුයි හැබැ ඒක ටෙක්නොලජයක අවුලක් නෙමේ ඒ අර තාම කට්ටියක් වෙන්න යන වෙලා රියක්ට් වෙන්න යන වෙලාව අනිත්තක මේ අර ඒ කට්ටි අඩු හින්දම මෙහ ඒ ප්‍රජෙට් පටන් ගන්නවත් අඩු එහෙම එකකුත් තියෙන ඒ වගේ ඉතින් ඒක ඒක මේ අපි කියන්න ඕන එකක් නෙමේ ඒක තමන්ගේ වටපිටා බල්ල මේ පොඩ්ඩක් ඒක සැරිසරි වෙනස්සෙන දෙය ෆුල් ටක් කල බුද්ධික ගොඩක් කියලාට වෙබ්බල ගත්තත්ේම ගොඩක් කියලාට අවුල්ලන එක තමයි මේ යුයි පැත්ත ඒක ගොඩක් ෆොටෝෂොප් ඒතකොට ආටිස්ටි ස්කිල්ස් තියෙන්න්න නිකම් බාට් බට්න අදදාලා පාට දැම්ම කියලා එක අර වැඩේ කරගන්න මාකර අටෝ ගන්න පුළුවන්කාම තියෙනවා නමුත් දර මම දකින්න ෆුල් ස්ටක් ඩිවලප කෙනෙක් නොවනත් තමන්ගේ හැම ස්ටැක් එක හැම එකම ටිකත් දැනගෙන ඉන්නවන වැඩක් කරන්නගේ ලෙසි දැ දරගතත් දැ අප ඔෆිස් එක යුවයි කන්නෙක් නට සමල්ලට පොඩි වැඩක් කිවොත් එයා සර්වසයිට් ටිකත් එයාම තනි ඉල්ලියා ගන්න සමල්ලටර ඒකට ස්පෙසිෆික් එක්කෙනෙක් ලියන තරම් සාර්ථක නොවෙන්න පුළුවන් නමුත් එහෙම නැත්තං ඉන්ටිග්‍රේෂණයක් කරන්නවන මාකරි තව චේන්ජ එකක් කරන්නන කර සමල්ලට තවගෙනෙක් ඉන්ටමේශණයක් නැතුව එයට තනියෙන් වැඩේ කරගන්නත් පුළුවන් අනිකර අන්ඩස්ටෑනිං එකකුත් තියෙන ඇතකට මොකද ගොඩක් මන්දකප දෙයක් තමයි මේ කලයින් සයිට් සහ සර්වසයිට් කියනක වෙබ්බලදි ගොඩක් අයට තේරෙන්න ඉගැන කලයින් සයිඩ් එකෙද වෙන්න ටික පාට්ක මනාද කලයින් සයිඩ් එක දුවන්න මනාද කොහොමද වෙන්න ඉට පස්සේ සව සයිඩ්ගේ වෙනටික මොකක්ද ඒ දෙක අතර කමිනිකේෂන් කරන්න කොහොද විශේෂයෙන් අර පේජ් එකක් ලෝඩ්ඩුනට පස ජැක්ගේ භාවිච්චි කරන්නේ කොහොමද මේ ඩේට මේ අවදාහරගත අපිට පේජල් ලෝඩ්ඩලා තිනකට ඩේට චේන්ජ එකක් විතරක් සේව් uh, කරන්න කොහොමද එකන පේජ් එකක් ්‍රීලෝඩ් නොකර හෙම නැත්තං uh, මේක වෙන්න කොහොමද බ්‍රවසර එක පැත්තට සවරකින් කොහොමද රෙස්පොන්සයක් වන්නේ දැන් උදාරගතත් අපි හැමතිස්සම හිතන් ඉන්න මේ බ්‍රවසරගෙන් කලාය සවරකින් ඉල්ලන සවරගෙන් සව් කරයි වරයි කියලන නමුත් දැන් වෙබ් ටෙක්නොලජි ගත්තත්තේ මිට ගොඩක් එහට ගිහිල්ල තියෙන්නේ කැන්නේ කලයින් සයිඩ් ඩේට තියාගන්න පුළුවන් ඕෆ්ලයින් ඩේට තියාගන්න පුළුවන් ක්මල් ෆයි පැත්ත ගත්තම අපිට ඇත්තන ඩේට ස්ටෝ කරගන්න පුළ ලෝකල ලෝකලි ස්ටේ ස්ටෝ කරගෙන තියාගෙන ඉටරට ආමොන්න මේ ඩේට යවන්න පුළ ඕන පස්ස වෙලාකාවොත් ආයි මේ ඩේට රිට්‍රේව් කරන්න පුල ඉති ඒක නිසා දැන් වෙබ් පපලිකේෂන් ආකිටෙක්්චයක කියන එක වෙනස් වෙලා ඉද මේ අර මොඩන් වෙබ් පපලිකේෂන් ආකිටෙක්්චයක පලෝ කරනවන හොඳයි ගොඩක් මේ මොකද මේ ඒ ඒක මේ අවුරුදු තුනකට කලින් දිච්චක නෙේ දැන් දැන්තියන්නවා දැන් මොකද දැන් උදාහරගත දැන් ඉස්සරනම් අපිට කවධාරිතනත්තේම දැන් වෙබ් පපලිකේෂන කරනට මේ ලෝකල් ස්ටෝරේජ් තියාගන්න ලෝකල් ඩේට තියාගන්න ඕනි කියලා ක්‍රමයක් තිබෙන දැන් එහෙම අවශ්‍යනය දැන් ඕන්නන් අපිට තනිකර වෙබ් ඇපලිකේෂනය කදන්න පුලන් තනිකර ෝෆ්ලයින්ම ගොඩක් දෙවල් වෙන විදිටමකද දැන් ජාවා ස්ක්‍රිප් සුනත් බුද්ධික මේ සර්ව සයිට් රන්නෙන ක්‍රමත් තින සර්විස්වර්කස් වගේ එහෙම ගත්තොත් එම ජාවස්ක්‍රිප්ටුත් දැන් ගන්න පුළුවන් සවසයිඩ් ලංවේජ් එකක් විදිට ඒකයිති නෝඩ් නෝඩ් ගත්තොත් කෙලින්ම ජාවස්ක්‍රප් බේස් බේස්ම නිදුවන්නේ එනට ඒ වගේ අර ගොඩක් වැඩ කරන්න පුළුවන් මේ දැන් අර ඒක නිසාර ටච්ච එක ඉන්න එකතයි මං හිතන්නේ ගොඩක්ම වැදගත්වෙන්නේ ෆුල් ස්ටෙක් කෙසේ වෙතත් ඒ ගැන්න තමන් අනිත් පැත්තෙ වෙන දේ ගැන ටච්ච එකක් නැත්තං අමාර දැන් දැන් උදාරණ ගත්තොත්තේම ඉස්සරනම් අපිට කිසිම ක්‍රමයක් තිබෙන බ්‍රවසර එකක් එකන් බ්‍රවසරගේ පේජක ලෝඩ්ඩුනට පසේ සවරකින් කිසිම ක්‍රමයක් තිබෙනෑ මේ බ්‍රවසරක පැත්තරයි මක්ක රෙස්පොන්සයක් කරන්න නමුත් දැන් ඒවා කිසිම ගැටලු නේ දැන් එකන පේජ ලෝඩ්ඩුනට පස්සෙන පස්සවනත් සර්වරකට පුළම් බ්‍රක්ලයින්ට එකටයි රික්වස්ටයක් වන්න ඒවගේ අර දැන් කුඩාක් සර්ව සයිඩ් රිසෝසස් ගිය වැඩ දැන් කලයින් සයිඩ් එක කල්ලා ඉවර කරගන්න පුල කලයින්ක කම්පියුටරේට දීලායිටික රෙන්ඩරින් දේවල් වන දැ උදාරකද ඩයිනමික් රෙන්ඩරින් වෙබ් එච්ච එකක් නම් අර අවශ්‍ය කොම්පෝනට් එක විතර සවරගෙන් නල්ලා අනි තොක්කොම රෙන්ඩරින් පාට් එකයි ඊට පස්සේ කලයින්ට කස්ටමයිස්නේ වයේ කියන්නේ අපි තම දැ බුද්ධික ලොග ගුණා බුද්ධිකට පාට වෙනස්සෙලා මොනහරි වෙන ටිකන්න ඇතරම ලෝක ස්ටෝරජ්ජ තිල බුද්ධික ඉලක පාරාම හිතන්න දෙකුත් නෑ සවරකින් අහන්න දෙකුත් නෑ ලොකල් ස්ටෝරජ් එක බලන්න පුළුවන් ඒක නිසාර ටච්ච එක ඉන්න එක මං හිතන්න ගොඩාක් වැදගත් මොකද දැන් ඉස්සරහට මමනන් දකින්න මේ ඇප්ලිකේෂන් කියනේව නැතිවමයයි කියලා හැම එකම්ම වෙබ්බේ කියලා මොකද දැන් පW එක හෙම ගත්තාම දැන් මූ වෙන්නේ පැත්තරේ ගැන්නේ ඕ ගැන නේටව් ඇප් කියනේවා තමාට ඒවාර නිකන් ගේම්ස්වලට ඒවගේ නිකන් ගොඩාක් වෙනස්ම ක්ස්පිරියන්ස එකක් ඩිලිව කරන්න ඕන වෙලාවට විතරක් ඇවිල්ලා අනිත් ගොඩක් කැප්ස් වෙබ්බලට මාරුවයි කියලා හිතනමට තුක මේටන් කරන්න ලේසි තව දරගත බින්ඩෝසේම ගත්තත් බුද්ධි අපි බින්ඩෝස් දකින යුවයි ඔක්කොම ගොඩක්ේ ටමල් රෙන්ඩ එකන්නේ අපිට හිතන්නේ මේ වින්ඩෝස් ඇපලිකේෂන් එකක් කියන්න ඇත්තරම පෙන්නන්නේ HTMLජස් ඒව තමයි අපිට ඇත්තනම් පේන්නේ දැන් ඒක නිසාර ඇප් කියන කන්සෙප් එක තව අවුරුදු පහක් දහය උදහය උපරිම මං දකින පහක් යනකොට නම් ලොකූ චේන්ජකට ඒක එතකොට අර සිිස්ටම් එකගන්න ඇත්තනම ගත්තොත් එහෙමර අපිට මොකක්ද කියන්නේ එකට ඕස් ඩිපෙන්ඩන් සහ සිිස්ටම් ඩිපෙන්ඩන්් ඇපලිකේෂන් නැතිවෙයි ගැන්නේ එකකට හැදවාම ඕන එකක වැඩ කන්නද ගද පහම ඉස්සරහට ගියොත්තේම අපි බැලවිදියට වින්ඩෝස්ද වැඩ කරන්න මැක් එකකද වැඩ කරන්නේ හයිෆෝන් <laughs> එකකද වැඩ කරන්න කියන අපිට අදාලන ඒකයි ස්ක්‍රීන් සයි සේවත් අදාලන අදාලන ඒක නිසා මේ ඉතින් අර මම දකින්න අපේ හැමතිස්සම මංගේක ගොඩක් අයෙක් කතා කරන එකක් තමයි ටෙක්නෝජි වලින් පස්සේ ඉන්නේ අනිත් එක කියවන්න අලුත් මොනාද ට්‍රෙන්ඩ් නැක්තදා බලන්න ඒකයි මේ අනිත්්‍යකර චේන්ජෙන් බයත්තින සමහර වෙලාට ඔව කම්පැනි ඇතුලි වනත්තින මේ ඒගැන අලුත් එක ට්‍රයි කල්ලා යන්න බයි රිස්ක එක ගන්න බය ඒකත් ඉතින් නෙගටව දිරතයි බලපාන ගොඩක් කලාට මේ ගාලික දැවය ඇබ් ගැන කතා කරපුින්ද ඊළඟ ප්‍රශ්නෙත් අපි පොඩ්ඩක් කතා කරලමුද මේ හල තින්න මේ මොබයිල් ඕස් වල අනාගතය කොහොම වෙයිද උබන්ටු ටච් ගැනහෙම උබන්ටු ටච් ගැන කච්චලාමකයා හොඒ ටච් කරා හරියටම කවරුවර මෙහෙම බොන්තු කරන්න හැදේකොල ඇත්තට මර ඩෙස්ටොප් සහ ෆෝන් කියන දෙක එක්කව කරන්න උත්සාහන්න කරේ මටනං එක තාමත් තේරෙන්න්න හැගැන්නේ මට තේරෙන එකම කරන්න ගීද තේරෙනවා නමුත් ඒක කොච්චර පැක්ටිකල්ද කියන එක මට තේරෙන්න්න ගැන ෆෝර්නයක් ඇවිල්ලා කෙලිම ඔෆිස් එක ටක්ගල ප්ලක් කල්ලා මගේ ඔක්කොමටික ෆෝන් එකෙන් කරලා ආය ගෙදර යනකොට ඒක දෑර මයිකෝසොප් ලත් ඕක ට්‍රයි කරන්න ට්‍රයික ඒකත් පස්සේ කොල්ල වින්ඩෝස් මොබයිල් මේ දැන් අත ඇරදා දයනවා මෙහෙමයි ඒක වෙයි ඉස්සරාට නමුත් දැනට එකන උබුන්තුල කරන්න හදපක මොකද මං දකින්න මේ මේ ඩිවයිස් අර දැන් කොච්චර කිවත් මේ ෆෝන් හතලා තියෙන ලෝන්ටර්ම් එකන දුග්ග වෙලාවක් දුවන්න විදිහට නෙමේ තාම ප්‍රොසෙසස් වැඩි වෙලා දුවන්න හීට හීට් එක ස්ප්‍රෙඩ් කරන්න ඩිසයින් කරලා නෑ ඉතින් ඒවාගේ ගේමක් ගැවත් ්‍රත්වෙලා එමන දන්න ඕ ඒක නිසානික බැට්‍රි වල ප්‍රශ්න බැට්‍රී හෙම සයිකල් ගොඩක් කරන්න බෑ mm. ඉතින් ඒක නිසා අර ටිකක් කල්යයි නමුත් ඒ කන්සෙප් එකටයි ඒකට එනකොටඉතින් ඇන්ඩරෝයිඩු දැනටත් ඒ කන්සෙප් එක තියෙනවා දැන් උදාරගතොත් සැම්සුන් ලගේ තියෙනවා ඩොක් එකක් ෆෝන් එක ප්ලග් කල්ලා ස්ක්‍රීන් එකක් ගාල කීබෝඩ් මවස් ගල වැඩ කරන්න පුළුව ඒවුනාට අර අර ඇප්ලිකේෂන් තාම පස්සෙන් ඉන්න hmm. මමන දැනට දකින්න හොඳම ටිකක් හොඳ පපිේෂන් සට් එකට තින තන මයිකසොප් ලගේ ඔෆිස් ුට් එක ඒක ගොඩක් කලට මොබයිල් වස්වට හොඳර වැඩ කරන්න අනික නිකන් දෙන්න ඒකයි අනිත්තක මේ වින්ඩෝසනත් ඩිවයිසස් ගොඩත් තිෙනවාන ටැබ්ලට් තිනවා ලැප්ටොප් තිනවා ඩෙස්ටොප් ඒ හැම එකටම දැ මමයි ටැබ්ලට් මුවෙන් ට්‍රයි කර ලෙනවර මොකක්ද අටම කලයක් කරගෙන මේ වින්ඩෝස් ටෙන් දුවන්නේ ටැබ් එකකට මාරෙන්න්න බල ඒ ටච්චෙක්ස්පීරන්ස එක තාම මෙමයිට ගිබොඩ්ඩක් මව සැගහ ගත පසි එක තේරුමන්න එක කම්පිටරම වෙනවානේ එනට අර ටච්චකින් තමන්ට වැඩ කරන්න පුළුවන් කියන එක පේස්බුක් යන්න පුළුවන් නමුත් අර ප්‍රඩක්ටිවිටි පැත්තට මට ගැන ගනික තාම ගැන වින්ඩෝස් එක්ස්පිරියන් එක වින්ඩෝස් එන්වර්මට් එක ටච්චෙක් වැඩ කරන්න මාරුග තින ටච් එක වැඩ කරන්න මාර අනික දැන් දැන් අපි දැන් ඉන්ටවේසස් ගොඩක්යා තාම හදල තින බුද්ධිකර පොඩි කොත් කතිරට ගොට්ටියන්න අර දැන් උදාරකට සිලෙක් කරනේවා ඒවගේ ඒවතින් අයිපෑඩ් එක මං හිතන් ඉස්සරහගන්න ඉගැන ඉගැන්න එක්කො මේ හාඩ හොඳර තින්ද වෙන්න පුලා ඒක දැන් නැවිගේෂන් මොඩල් එක ඒවත් එක්ක මේ හරි යනවා එක නමුත් දැන් අපි උත්සාහ කරන්න පුද්ධක මේ වින්ඩෝ සැප්ලිකේෂන් අනි පැත්තට පාවිච කරන ඒ හදලා තිබට කතිර දනකොට කවදාවත් ඒක ඇගිල්ලින් ඔබල මෙම කරන්න ඉතින් <laughs> හිතෙන් Um, හැබයිති ඒකක් හොඳ දැ කොහැරි කවර යනකොට පොඩ කීමේල් එකක් බලන්න මුත් ීමේලට ජීවිත රිප්ලයි කරන්න නම් බෑ <laughs> ඒකට ඉතින් කෝටීන කෝටානනේ අන්ටි කෝටානාව ගන්න පුළන් එලෙක්සාව ගන්න පුළන් um, ඒ වගේ කරන්න පුළන් uh, දැන් මමනන්ද මේ දසල එන ට්‍රයි ගන්නා මේ ගැන්නේ ඒන්නේ අවොයිස් ඇසිස්ටන් සරහා මේ වැඩ කරගන්න ගැනීමේල් ගහන්න දැක දහරගත පොයිමටක් එම සැට් කරන්න නිකන් ගිහිල්ලා කැලන්ඩර් රොබලා රෝමය කරන්න ටියක් කම්මැලි හින්ද පොඩ්ඩක් කෑගහලා මේ කරන්න උත්හා කරන්න නමුත් ඉතින් ඒවලාටිති ෆෝර්න එක විසි කරන්න ඉතන ගගේ දාන්න ඉතෙනවා අර ටෙක්නොලජිය අපි ඉන්න දැන් අර ඉන්ටමීඩියට් හරියගෙන ඒගැන ට්‍රන්සිෂන් වෙන කාලෙකින්න ඉතින් අනාගතය ගත්තොත් එහෙම ඉතින් මමත් හිතනා එකන කලව් කම්පියටිං වලට ඇයි කියලද මටන ගොඩක් හිතන එක අපේ හැම දෙයක්ම තියෙන්නේ කලව් එකේ ඩිවයිස් එක කියන එක අදාල නැහැ ඩිවයිස් එක ඉන්ටවේස් එකත් තමයි ඒකෙන් මං අදහස් කරව හැම එකම්ම වෙබ්බේස් ඇපලිකේෂන් බ්‍රවස බේස් දුවයි කියලා ගෙන අපිට ඇපලිකේෂන් එක වගේ පෙවුණට ඇත්තරම අපේ මැසින් එකෙන් කිසි දැන්න අපිට තියෙන අර ඉස්සර කාලෙක ඩම් ටර්මිනල් කියලා බුද්ධිකන මතකදේ සවර එකක් ඇත තියෙනවා ඒ ඔයසෙකුත් නෑ මේගේ මුකුත් නෑ <laughs> මේ ස්ක්‍රීන් එකක් විතරයි ගෙනල පෙන්න්න මයිකසොෆ් ලගෙන ඕක ටර්මිනසව කියලා තිබා යුනික්ස් කාලි නම්ම ඔය කියන පරණ කාලි නම් ඔය ඉසර ලංකා බැංකුවේ මම්මල තාත්තල වැඩ කරන්න පොඩ්ඩක් කාල බලන්න ඒව ටර්මිනල් තිබේ සීරියල් කමිනිකේෂන් හරාදුවන ඒක දැන් අලු ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ ලස්සන වෙලා අලු බැමක් දාලා කලව් <laughs> කම්පියටිං කියලා එන්නේ නවත් අර හැම ට්‍රෙන්ඩ් එකම්ම පොස්් කල්ලෙනවාගේ මංහිතන්නේ අපේ ඩිවයිස් එක කියන එක එනේබල එකක් විතරයි වෙන්න ගැනේ අපිට ඕන පෝටල් එකට ගියා ඒක අපේ වැඩටික් කරගත දාරගත්තත් බඩ්නං බඩ් Google ඩොක්සම අපි හැම පාචන දැන් අපිට එකනික හිතෙන්නක් කත්නන බ්‍රවසරයගන්න කියලා ඒේවගේ අර හැම එකම්ම එකන කලව් වලට මාරුවේ කියලා මට හිතන මොකද දැන් සර්විස් ඉන්දස්ට්‍රියක දියුණුවේක නන මේ ගැන කලව් සර්විස සරමය කියන එක මිලියන ගණ දැන් ඇපල්ලගේ ගත්තා සකන් රැබන ජනරේටර කතම සර්විස කලව් සර්විස ඒක නිසා ඒකට මූවේ කියන එක මට හිතන හෙමුණොත් අපිට මේ ඕස් එකමකක්ද ඇන්ඩරෝයිද්ද දුවන්න අයෝස්ත දුවන්නේ වින්ඩෝස්ත දුවන්නේ මැක්ද දුවන්නේ කියන්න එක නැතිවෙයි කෙ තන මොකද මයිකරසෝ් ලවුන දැන් ඕස් එකට තියෙන මේක නැති කල තියන්නේ දැන් ඔන්න ලිනක්ස් දාගන්න පුළුවන් <laughs> කරගන්න පුළුවන් ඒකල්ලොත් ඒකින් අයිංගෙනවා කියලට මටත් හිතෙනවා මේ ඒකම කාලින්ග තව මේකක් තියෙනවා අද අපිතුම දැන් දැ හරි ස්ටෝරේජ් එක ඒ ඔක්කොම එක්ස්පීරියන්ස එක ඒ ස්ටෝ වෙන විදිිය ඒ ඔක්කොම කලෞඩ්ඩල්ට යයි හැබැයි මේ තව ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ දැන් මොබයිල් ඔපරේටින් සිිස්ටම් ගත්තට පස්සේ මේ දෙව ඒආවල්ට මැසින් ලර්නිං ඒ ඒ මොඩල් පුළුවන් තරම් ලෝකල් ඩිවයිස්වල රන් කරන්න මොකද මේ ඕක කලෞඩ්ඩලදි කරනකොට තියෙන එක තමයි දැන් අපි අපි ෆෝජි නෙට්වක් එකක් ගත්තත් ඩිලේ එකක් තියෙනවන මේ නෙට්වක් එක තියෙන ඩිලේ එක ෆයිජීවල දෝක එඩ්ඩස් කරනවා කියලා තමයි මේ කියන්නේ මිලිසකන් ගානක ඩිල්ලේ එකක් වුණත් අපිතම මේ රියල් ටයි මොක් හරි ප්‍රසෙස් කරනවන වීඩියෝ ීඩ් එකක් වගේ අරගෙනක ප්‍රසෙස් කරනවන එක ලොකු බලපෑමත්තින ඒකින්ද පුළුවන් තරන් මේ මොබයිල් ඩිවයිස් හදන කට්ටියත් ට්‍රයි කරනවා ප්‍රොසෙසර් එක දාන්න ඉළඟට ඒකට තව ප්‍රසෙසස් ඇඩ් කරන්න හදනවා මැසින් ලර්නිං වලට ඊළඟට ඒ ආර්වලට හෙම සපෝට් කරන ප්‍රසෙස එතකොට ඔපරේටින් සිිස්ටම් ගත්තාහම මොබයිල් වල ඒක ඉවෝල් වේගෙන යනවා ටිකක් ඒ වගේ පැත්තකට මොකද ඒ ප්‍රොසෙසින් මේ ලෝකලි කරන්න පුළුවන්ගන්න ගොඩක් කලාවට මෙසින් ලර්නිං අපිදම මේ මොකක්හරි ඉමේ රකක් නයිස් කරන මොඩල් එකක් කියලා ට්‍රේන් කරපු එකක් ඒක කලව් එක දයන්නතු එක කෙලින්ම ඩිවයිස් එකට ගෙන හැල්ලා එතනම ප්‍රසෙස් කරන්න පුළුවන් ගානට එතකොට ඔස් එහෙමත් ඒකට සපෝට් කරගෙන යනවා එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා එකන්ද ඒ ආර්හෙම සෑහෙන්න දියුණුයි කියලා මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිත් එක තමයි ඔය ඒ අයි පැත්ත හැමෝම්බා එක ඒක කාලිග මේ ඇදර මයිකෝසොෆ් බිල්කන් පරසේදී ඒගොල්ලො ඇනවස් කරා මේ කට්ටිය හැමෝම දන්නවා ඇති මේ ඩජයි කියන කම්පැනක ඩෝන් ඩෝන් ගත්තා මේගොල්ල රෝන් සෑන් ප්‍රමාණයක් තියන්න මේ ඉටට ඒකොල්ලො මේ කලින්ග ඩජයි මම අවුරුදු ගානකින්ද නිකන් ඒකොල් ඇව ප්‍රඩක්් ගැනහම ෆලෝ කරනවා මාර මේ ඉනවේටව කම්පැනි එකක් ඉනවට වලටත් අමතර ඒක මේ ඒගොල්ල අවුරුද්ධකට සෑහෙන්න ප්‍රඩක්් ගානක් දානවා එලියට ද අපි අපි මොනවාරි ඊළඟට ද අපිතු මලුත්ම ඩෝර්න එකක්කාවගේ අපි ඒ දවසල දිච්ච ප්‍රශ්නයක් නෙමේ ඔය මොනෝහරි තියෙනවනං කොහර බිත්තික වගේ හැපෙන්න්නවන කොලිෂ කෙනන ඕක වොයිඩ් කරන්න කොහොමදගෙන ආර්සෙන්සරකත් දාලා ඒකතම ඒක හැබෑ ද අපි කන්සප් එක දන්න හැබ ඒක ඩ්‍රෝන්ගේ පොසෙස් කරන එක ලේසි නක ඩ්‍රෝන සාමන මුවෙනන වේග අර වගේ සෙන්සර් එකකට දාලා ප්‍රොසෙසින් කල්ලා ඕක කරනකට හැබැ ඒක ඒක කට්ටි රයිගරන්නකට ඩීජය හදනවා එක ඊළඟට දැන් තවමොකක්කර අපිහිත ඔන්න අපි ඕට අපිට හිතනවා මේ මේක මේ රිමෝට්ටකින් නැතු වෙන විදිහකින් කන්ට්‍රෝල් කරන්න ඕනක එතකොටම එනවා හැන් ගෙස් චෙස්සලින් කන්ට්‍රෝල් කරන්න පුලන් ඒවා ඉටඩා මේ රිලයිවිල්ටික වැඩිසාහන්න ඒවගේ මේ එහෙම කම්පැනික ඩජල මයිකෝසොෆ් එක එනවස් කරලා තියෙනවා මේ ඒගොල්ල වින්ඩෝස් දැයිකොල්ලන්ගේ ඩජල ස්ඩකස් තිබුණ මේ මොබයිල් ස්ඩකස් තිබුණ ඇන්ඩෝයිට් තිවුණ යෝස් තිවුණා එතකොට අපිට මොබයිල් පපිේෂන් හදන්න පුලුවන් ඩජ රෝන් එක කෙලිම කතා කරන්නේ කළද නස් කලදින මේ වින්ඩෝස් ටෙන්වල්ට ස්ඩගේ එකක් දෙනවා කියලා මයිකසෝෆ් එක් එකතු වෙලා කරනවා කියලා ඒගොල්ල මේ පෙන්වා මේ ඩෙමෝ එකක් පෙන්වා පොඩි විනාඩි ගානක මේ ඒ කන්පරන්ස ගේගෙදි කරේ මේ ඒගොල්ලෝ මේ මයිකෝසෝ් අයිෝට පලට් ෆෝර්ම් එක තියෙනවානේ ඇසුව අයිෝට කියන එක ඒක ඇසු අයිෝට එච් කියන පලට්ෆෝර්ම් එකේ ඒගොල්ලො කරන්නේ මේ මේ යසක ඩිවයිස්වල තමයි අයිෝට පලට්ෆෝර්ම් එක රන්නවෙන්න ඒක ඒකට සපෝට් කරන ඩජ ඩෝන් සිරිස් එකක් එනවස් කරා කලුත් එකක් නෙමේ මේ තිී නොය මැවික්කයා කියන එක ඉඳලා ඉස්සරහට තියනේවා මේ ඒකෙදදි ඒගොල වින්ඩෝ සස්ඩ එකක් දෙනවා කියලකිවා ඒකෙදි පුළුවන් අර ඇසුවල තියෙන ඒයි මොඩල්ස් එහෙම යොටිලයිස් කරගන්න අපි ලියන ඇප් එකට බැයි කරන්න වෙන්නේ මේ එන්ඩියස ඩිවයිස් එක ඇත රෝන් එක රන්න නොයකලු මේ ඩෙමෝ එකක් කල්ල පෙන්වා මේ ඒකෙදී අර පයිප ටිකක් තියෙනවා ඒ පයිප්වල ඩ්‍රෝන් එක ගිහිල්ලා ඒක ෆොටෝ එකෙන් ලයි් වීඩියෝ ෆීඩ්ඩක් ගන්නවා ඒකෙදී මේ ඩ්‍රෝන් එකේම රන් වෙනවා මේ මොඩල් එකක් මේ ඒයි මොඩල් එකක් ඉමේජ් රකක්නයිස් uh, කරගන්න ඒක දිහර පයිපෝල තියන මේ ඩැමේජ්ෙන් මොනහරි තිවුණු ඒව අයිඩන්ටිෆයි කරගෙන පාට වෙනස් කල්ලා මේ එහෙම පෙන්න්නන එකක් ඒක නිකන් ඒ පොඩිම ඩිමෝ එකක් හැබැයි මේ ඒ වගේ දැන් ඒ කේපබිලිටි සාවට පස්සේ ඩ්‍රෝන්වලට මේ ලොකු වෙනසක් වේ කියලා හිතෙනවා මොක දෙකුල්ලො ද සාමාන්‍යෙන් නිකන් ස්ඩක මොබයිල් පපලිකේෂන් ස්ඩගේ හැදුවත් සෑහෙන කට්ටි ඇප් සදල තිබුණට මොකද ඒස්ඩක වලින් හදල තිවන ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කල්ලාර ඩ්‍රෝන් එකෙන් ෆොටෝ අරගෙන ඒවන් 3D මැප් හදාගන්න ඒ වගේ සෑහෙන්න දේවල් කල්ලා තිවුණ ස්ඩකස් එක මේ වින්ඩෝස් ස්ඩක එකත්තාවට පස්සේ මේ එහෙම බලාපොරොත්වෙන්න පුළුවන් ලොකු වෙනසක් ඇබ්ඩිවලොප් කරන්න ගත්තාම ගට්ටි ඔදැව බුද්ධික ඔයිටික් කිවා මතක්න සිල්කන්න වැලි බලන්න බුද්ධික ටීවි එකක්දකක් බල්ලා තේරද ඒකෙත් කතා කරන්න ඩීසෙන්ට්‍රලයිස් ඉන්ටනෙට් ගන්න එකන්නේ ඩිවයිස් ඩිවයිස් විතරයි කමිනිකේට් කරන්නේ ගැන්නේ හරියටම මුළු ඔක්කොම කතන්දරය කියන්න නමුත් ඩිවයිස් ඩිවයිස් අතර තමයි ඔක්කොම තියෙන ගැන්නේ කලව් එකක් නෑ පියට පිය වගේ තොට ස්ටෝරේ ඔක්කොම කට්්‍යේෂයා කරගන්න නික එක කියන ඩේට සික කියල මොකද හැමෝගම ඩේට අර මේ විසිරලා තියෙන එක ඩිවයිස් එක තියෙන පොඩි කෑල්ලක් විතරයි ඒ වගේ Uh, ඉතින් ඕ ඔයිතින් අර දැන් දැන් වෙලා තින පුදදින සොෆ්ට ඩිවලපමටන අපි අතින් කෝඩ්ලිවට දැන් ගොඩක් මයිකසොට්ගේ ලෙවල් එකට යනකට ගොඩක් කෝඩ්ස් ඔටෝ ජනරේට් තමයි දෙන්නේ ඒකට ජනරේට්න කියලා ගැන්න අපි ඇත්තනම ඒගොල ගොඩක් ටූල්ස් හදපු තින ඩිසයින් එක වෙනස් කන්නට කෝඩින් පාට ගොඩක් ලට වෙලා තියන්නේ එක දැන් ටූල් ඇතන අයිඩී ගත්තත් බුද්ධික ඉස්සරවාගෙන දැන් ගොඩක් දියුණුනේ දැ රශනල් රෝස්සේම ගත්තොත් එම ඉස්සර තිබාගෙන බුද්ධික දැන් හෙන්නටම ගැන ගොඩක් අඩ්ඩන්සලා තින ගැනෙකෝ අපි ය ගොක්කොම ඩයිග්‍රම්ස් ටික ගහලා ඔක්කොම කල්ලා එක්ස්පෝට් කරහම කෝඩ් එක ලියලා එලිටන්න <laughs> එන ගාන්ට මෙන අර පොඩි ලොජිට්ටික මැද්ද ලියාගන්න විතරයි තියෙන්නේ ඒකත් අනි පැත්තත් ඒවාගේම නැති ඊට වඩා ගොඩක් දැක් අඩ්ඩන්ස් ලෙල්ලකට යිල තින මොකද ඒයි හෙම ඉන්ටිග්‍රේෂණයක් කාවත්තේ මයිත සොක්ටය ලියන එකත් මේ ගොඩක් කරට දැන් අරප් දැන් සොෆ්ට ලියන පොඩි නිකයි ගුගන්නනේවට තින්න අරනික ඩ්‍රක්ගන් ඩොබ් කොම්පෝනට් කරන්න බිල්ඩින් බ්ලොක් ලක්ගේ ඒ ලෙවල් එකට ඒ කියලතයි මටනං හිතන්නේ ගැන සමල ඩිවිෂන් නැතිවේ මුල් අවදී වලනකොට හර මේ අර ජොබ් ලිස්ට එකත් තීරණ ඒක මන්දන්නගේ මේ ඇකිවරසි කොමද කියලාර ඒ අයිහින්දා අයින් වේගෙන යන වැඩියම තර්ජනයක් තින ජොබ්බල ඒගේ ප්‍රෝග්‍රමස් කම්පියුට ප්‍රෝගමස්ලා තින්න උඩ මාරීම අයිල යන්න පුලන්ගේ ඒකනම් ප්‍රෝග්‍රම කෙනෙක් වෙන්න උත්සාහතිරන ඒ අයිවලට ඉස්සලම මොනහරි කරන්න ටයි කරන්නන කෝමර අර දැ පොසෙසර්ස් අරද ඉස්සර දැන් අපි දැන් මේ දසල ගොඩ සිකරටි ප්‍රශ් තියනන මේ පොස්සස් ඇතුලි බුද්ධික ඒකට හේතුවක්ුණේ දැන් ජාවලත් මේ ළඟදී ලොක මන්ට බිරිටියක් ඇල තිබ ජවම් එක මේ සරි uh, ජාවා මේ මට මතගෙන හරිට මොකද කියලා ඒ කොල්ලන්ගේ අර සවිස්ස එකක මේ පැක් ගැන පැකේජ් එකක් රන් කල්ල ගොඩක් අය කරන්නේ සවසල මයින් කරන එකළ ඒගැන්නේ එකට වෙලා තියෙන අර අපි ඇතුළ ඇතුළ කමිනිිකේෂන් බුද්ධික තාමත් ප්ලේන් ටෙක්ස් යන්නේ එකන් කොම්පෝනන් කොම්පෝනට අතර කමිනිිකේෂන් මෙමරි එක කමිනිිකේෂන් මෙම ඩම් communication inter process inter process කිසිම දෙයක් ඔතන්ටිකේෂන් යන්න නමුත් ඉස්සර ඕවා ගොඩක් එන්ක්‍රපෂන් ප්‍රශ්න වනේ ඔය එන්ක්‍රිප් කරනවා ඔතන්ටිකේට් කරනය ප්‍රශ්න වනේ ඒව ගොඩක් කලාට සීපිය එකම තමයි දරාගත්තේ දැන් වෙලා තියෙන්නේ හාඩ්ඩය කොච්චර දැ FPG ගත්තත් ආම් ගත්තා දැන් උදාරගත ෆෝර්නයක් ගතත් කෝස් කියක් තිනද වෙක් එක වැඩවලට පොඩිකෝරක් වෙනම තියෙන නිකං ඉන්නලට ඒවගේ නිසා දැන් අර මං කියන කමිනිකේෂන් සිකවෙන එකත් ඉස්සරට තවතාව තවතා තවතා වැඩිුවේ මොකද අර ඒයි කෝඩ්ලියන්න ගත්තා ඔය බක්සුත් වැඩිවෙනි <laughs> ඒ වගේ මේ එනකොට ඒකන්නේ අර ටෙක්නොලජි දැන් අර මාර රැපිඩ් ඩිවලප්මට ඇතිනකලද මට තේරල දෙනගෙන අපිට උනත් අරනිකන් හිතාගෙන ඉන්නට ඩයික්මට අලුත්මක් හරිකක් එන දැව ඩිජය කතාකුවම තයි මට බුද්ධිකට නිකන් හිතුනේ දැන් අපි අද දැකල හෙට දැකල ලබන සතියනකොට අපි නිකන් ගිය මාසේ මේක මෙහෙම කරන්න බෑකිල හිතපය එලියටත් ඒක් තියෙන ඒ වගේ දෙයක් ගන්නේ <laughs> ඩිවලප්මන්් මාරම ෆාස්ටේ ගැන්නේ එකට හේතුව ගොඩක් කලාට ඒඩ ටූල්ස් ගොඩක් තියෙනෙ දෙයි අයිම වෙන්න ඔන්න ගැන දේවල් කරන්න ටූල් සිමිලේට් කරනවා සමාලට ඉස්සර සගිට්ටක් එමන ඩිසයින් කල් ඔක්කොම කල්ල බලප දැන් අවශ්‍යනය සිමිලේට් කරා දැම්ම <laughs> ඉවරයි ප්‍රඩක්ෂන් කරා වැඩහිවරයි ගැන ගොඩක් ඉස්සර මයි කම්පියට දැම් ෆාස්ට හින්දා මේ ගොඩක් දෙවල් වේගෙන් කරගන්න හැකියාව තියෙන එක්කටත් ඒ ඒකක් කරයි දන්න ඒ වගෙන නිියස් පීට් ටික ප්‍රශ්න ටි කරම දුන්න අන්න වැඩේ ඒයි පොඩ්කාස්ට එක මිනිස්සගේ මනස කියවලවල පොඩි ප්‍රෝබ්යක් අතරවදිනවා ඒක කතා කරන දේවල් අනෝ එබේ ඒකන ඇතන එච්චර මාරුත් නෑ අප අරසෙස් ෆීඩ්ඩයක් කරගෙන අරසෙස් ෆීඩ්ඩගේ බෝටිං කරගෙන බෝටින් එකෙන් අරසෙස් විඩ්ඩගේ මොනා තියෙන්නේ කියලා අරගෙන එක ස්ටෙක්ස්ට ස්පීච්ච එකක් කරන්න තියෙන්නේ මැදර මැදර ගොන්ජෝක්ටයක් කොබන්න පරණවැන් අරගෙන දරල නක් නක් ජෝකයක් එකක් දන්න තව එක කලින් අර ෆෙස්බුක් කලා මේ අර එෆයිට් එක එනවස් කරපු තව එනස් කරනේ ඇත රිලිස් කරයගල්ලු මේ අර ඒගොල්ලන්ගේ මේ වර් හෙඩ්සෙට් එකත්ති නන ඔකිවලස් කියලා එක ගෝ කියන එක දැන් කාලකට කලින් තම එනස් කරලා තිබෙන රිලිස් කරයක මේ ඒක මේ තිබුණ දැන් අට කලින් තිබුණ ඒගොල්ලන්ගේ ඔකවෙලස් රිෆ් කියන එක ඒ ඒක තමයි තාමත්තින්න හයිෙන්ම මේ වR හෙට්සෙට් එක ඇ ඒක ඒක තිවුණු ප්‍රශ්න තම ඒක රන්නන්න මේ වින්ඩෝස් පිසියක් ඕන ලොක පවහුල් පිසි එකක් ඒක වජ කාඩ් එක ලක්ෂකට විතර හ පැත්ත යන ඒක පිටේ වැඳගෙන වගේ යන්න යනන ඔකලස් ගෝ කියන එක මේ ඒක ඩ ලෝන එකක් ඒකට මේ ඔන්න කම්පියුටරේ ඔන්න ඒක තියෙන ඉන්ටර්න ස්ටෝරේජ් එකත් තිනවා අර කටෙන්ට් දාන්න පුළුවන් එකට එතකොට <laughs> ඒ අර්වල්ට එක ඒක මයි තින්න ඒක ෆ්‍රීඩම් එක තින ඇ ඒක මේ පෝන්ද වැඩියම තිය ඒකොල කිව් එක ඇප්ස් දාකට වඩා දැන්ට තිනා කියලා කොම <laughs> තව හොඳ දෙයක් කාලින් ඒ කළ නම්ස් කරා මේ ඒකද අර ටීවී සවිස් එක වයා ටීවී දෙනවා කියලා එකෝ නෙට්ලික්ස් HBO ෂෝටයිම් කොලොත් එක ගල්ලව එතකොට වර් හෙටසෙට් එක දාගත්තා මේක මට මතගෙන අඟල් කිය එකක්ද පේන්න කියලා තමන් ලොක ටීවික් පේන ඇතිමේ ඕ නැතුලේ මීටර් හතරක් වගේ දුරන්නේ ගොල්ල කියන්න තියෙනවා කියලා ඒකෙද මේ ඉතින් තනියම ටීවී බලන් ෆ්‍රහය වුණොත්න එතකට දැන් මේ අර මේ මට මැමිල පේනවා දැන් අරර්මකක් තියෙන්නේ මේ පැදරන් දෙපැයි අර එනවා හින්දි නිලිය ලොඩ යකින් බලනවා කැරකිල කරකිල වෙල කවුද පස්සෙන් අර මේ මියසික් කරන ඔලු හරල වෙල කවුද කවුද කම්පොල්ට ගන්නන්නේ කවුද තාම දෙන්න ටෝඩිය එකක්ද දන්න මේ ටීවීමේ කටෙන් ඒ විදිහින්ද තමාරවිට අර එතවට කොහොම පුද්ධි රෙකෝඩ් කරන්නේ නෑ මයිතන්න මේ වියරල අපිතුම බිත්තියක ටීව ගත්තිනෝ කියලා අයි වර්වල්ඩ එක ටීවි ගත්තින මට මේ වියාරකයි මේ මේ ඒආරකයි පට ඊළඟට තව එකක් එකකොලො ඇනස් කරා මේ අර මේ වR වලින් තව මේ කොන්සට් එහෙම තියෙන දැඟල ඒ ඒ වැටිකට් දෙනව කියලා ඒවගේ එහෙම සවිස් එක එතකොට තින් අපි පොඩ් බෝල් මච්ච එකක් හරි කොන්සට් එකක් හරි මක්කර බලන අපි එතට ගිල්ල බලන්න පුළුවන් එකක් නැත අපි වR ටිකට් එකක් ගන්න එතකොට ගෙදරිදං අර හෙට්සෙට් එක දාගෙන අපිට ඕනි තැන මෙතන ඉදම් බලන්න ඕන කියලා එතන වාඩිුණාවගේ ටොක්වයින්ගේ පැරදන්න එතකොට ඒකනම් කැරකි කැරකි බලන්න ඒ වගේ තමයි මොක තවට බර්චුවල් මේ මාලු පාංහම කන්න පුලන් ලිබියරගත් දෙන්න කියලා චල් දියර්බිලා බර්චුවල් බෙරි වෙනවත් දන්න අර ඔය ඔයාර ගොඩක් දැ රිසච් කනර මේ බ්‍රේන් එකට සිමියලන්් දෙන්න ඉගන්න දැන් ඔයි ගොඩක්ට අපේ ඇස් ගැන විතරණ කතා කරන්න ඔය හම යාර් වියාර් දෙකම තියෙන්නේ අපි ඇස්සල්ට පේනක විතරක් සහ සවුන්් ෆීඩ්බැක්යක් ආවට අපිට ඇත්තනම බ්‍රේන්ස් ටිමීලට් වෙන්න න දෙයක් කල්ලනකොට අතර තේරෙන්න ඒවගේවත් දෙන්න කට්ටිය ට්‍රයි කරන්න ගෙදර න්න ගැල්පෙන් අදයක් කොල්ලුවට ඇගෙන බලන ගොයර හැබැයි එහෙමුණොත් එහම අන්තිමටර මේ මැට්‍රික්ස් ලෙවල්ල එකට නොන මුකුත් ඔන්න ප්ලක් කල තිබ්බාම ෆන්න කියන්න පුළා ඇකයි සමල්ලාට හිතන මේ කතා කරන්නකොට නම් ඒක ඒක ඒ වගේකත් තියෙනන හොඳයි කිය සමහර ඇත් එක කමියුනිකේට් කරන්න ගහම මේ වචනොලින් හරි අමාරුයි අපිටත් මහන්සි වෙන මේ කතා කරලා කරලා එතකොට අර වගේ එකක් තියෙනනම් මේ අපිට අයිඩියයක කමියුනිකේට් කරන්න පුළුවන් යිටම ප්ලග් ගහන්න මොලට ගැව්වා ඩවන්ලෝඩ් කල ගැවටෝ ගලා පේනදුමට ඕක තමයි වෙච්චල්ලාගේ ඒ කතාවනම් බුද්ධිකම දැ මංෝකන හෙනට මේදස්සල හෙනට බලනවා දැන් අපිදම දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ මට අපිතම කම්පියුටරයක් හදන්න තොට මම ගෙන කම්පියුටරයක් හදනන ඕක ප්‍රස්ස කියල දෙයක්ත්තින ප්‍රස්සරක් ගන්න ඕන මෙහෙම කියලා මං විස්තරාත්මක දෙයක් කිය ඒක ඒක යන්න මනවලු ඇයි මොකද මංහිතන් කියවන්න කම්බෙලි හැබැ මංකිවත් එහෙම මේ මෙන්න කෑලිටික කියලා අන්හල් ඒගැන් අර මිනිස්සුන් ඉන්ෆෝර්මේෂන් ගන්න එක එන්නෙන් එන්න එන්න එන්න කම්මලේ රදෙන් දෙයක් හොයන්න බලන්නේ තැව දහරගත දැමංග සමහර මේ දසලා ඉලෙක්ට්‍රොනික් ගරුප් එකක මේ පොඩ ජොයින්නලා පොඩ්ඩක් වෙන කතා බහ ගන්නවා ඒක ඉතින් ප්‍රශ්න දැක්ක හම්මට නිකන් අර ඇයිදී ඉතින් ඕක ෆේස්බුක් එකේ ටයිප් කරපලා Google එකේ ටයිප් කරන කියලා සහ අර මිනිස්සුන්ට දෙයක් දැන් හැමෝම හැමතිස්සම හැමදේකමන් හොඳම මේක කොහොමද හොඳම මේක කරන ට ප්‍රශ්නයක් අහනකොට දැන් අපිට හැම දෙයක්ම හොඳම දෙයක් ගන්න බෑනට හමසේ එක ලොජිකලි හැම දෙකම හොඳම දේ ගන්න බෑන ඒගැන තාත ජනතිපතින වෙනම් ඒරන්න ඒ ලංකායි ජනතිපතින වෙන්නම් බෑන රටල්ලත් බෑ ලංකා ජනතිපතින විතරයි පුළුවන් මේ එහෙම නැතුව අර එතකොට තේරෙන තමන්ගේ රික්කෝමන්ටෙක් කියලද උදහරගත මම මේ වගේ දෙයක් කරන්න හදනවා මේ දේ නිසා මට මේ වගේ දෙයක් කරන්න දයි මේ ඕන ඒකට හොඳම දේමකන්න එතකොට කියනලා මට මෙච්චර මුදල් වියදන් කරන්න පුලා ඒවගේ උනහමර අපිට අර උත්තරයක් නැරෝ කරන්න පුළුවන් නැත දැන් අපි මේ මනසක මොලේ කියවන්න මොට කෝටියක් විදන් කරගේ නැත මුලින්මහන්නේ මේ මේව කරපු කවරවර ඉන්නවා <laughs> අපි යෝගෙන් අහන්න න වින්න <laughs> <laughs> මොකක්ද වෙ එනත් ඇන්ඩරයිඩ් ෆෝන් තියෙන ඉන්නද ඉටද වූ ගහන්න ඇන්ඩරයිඩ් ගැනවක්කත් වෙනම නැත්තම් මං ඒ අතර තවත් කොට්ටාසත් දැකල් තින මේ ඩියම් කරන්න එක ඌට ඌ ඒක රහසේ කියන උත්ත නිවැරදි කර හරිම කනගාටු ඒ ඉස්සර දැන් උදාරගතද පිටරට පෝරම්මල එහෙම ගියම් මේ වගේ හොරතල් කරන වැඩ නෑන ඕගේ කරත් කෙලිම පවත ගාලකට මේ අර ලංකායිලා තින්නේ එහෙම නොකරොත් ඒ අදින් ටෙක්කත ඇත්තට මර ටෙක්කතා ගරුප්පෙක් ගත්තාම එහෙම ඒලෙවල්ල කරන නමුත් අනි ගරුප්පලට ගහාම ඒගැන්නේ ඒ ඉන්න අයත් එහෙම උත්සාහ කරන්නෙත් නෑ ඒ මිනිස්සුන් ඒගැන්නේ ඒ ඒක මමනන්දගෙන වරදක් කියලගැ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරික වරදක් විදිරණය මන් දකින්නේ ගැන්නේ <laughs> ටෙක් කතා ගුප් එක් ගත්තුන්න කාලින්ග දා පෝස්ටිකක් පින් කල්ලම දීන උඩට <laughs> ඒක මොනව කොහොම දෙනවා කරන්න හැබැ දැන් දැ එහෙම මැසේජනත් අඩුයි සෑහෙන්න එන්න එන්න වනය වගේ මෝඩේ එකන ඇති ටෙක් කතාහන යය ඕගොල්ලෝ ටෙක් කතාහන ඇතරම අපපුඩයක් ගාගන්න ගැන්න එලෙවල්ල එක නෑකන එක මොකද ඒ හින්ද නම මහිතන්න දැන් මේ ගොඩක් අය කතා කරන්න අපේ සමාජය පිරීමත් තියෙනවා මේකයි අරකයි මේකයි කියල ඒකට හේතුව තමයි මහිතන්න ඕකන ඒ අතර මේ පොඩ්කාස් ටොටල්ක ඔ ගැත් කියමුට ඕන අපිමතන කර කාලත් එස කතා කරම අපි කරපු දෙයක්කත් අපි සභාග වෙච්ච දෙයක්කත් නෑ මං චට්ට හිටපු ගම සිද්ජක් ගාප විතර කළ ගරුප් එක හොඳයි කියල දැකපු දෙය හොඳයි කියල දැනම එක මම අපි තින පොඩ්කාස් ගරුප් එක වුණ හිටියන මේ කිසි දෙයක් කරල නෑ අඩු ගාන මේ හොඳයි කියලා කිවම පෝස්ටර්දම ෆෙස්බුක් එච්චරයි කරේ දැන් අර ඉස්සරවාගේ නේන පොතේ දැ සිංහල පොඩ්කාස් ගොඩක් තියෙනවා ඉතින් කට්ටියට අර ඉස්සර බ්ලොග් කලින් මේ ඒකට ගියාම තමයි දැනගත්තේ ඉස්සරහරි ඔය ඉච්චර මාර ගොඩක් තියෙනවා. ඔව් ඉතින් ඒක නිසා හැමෝම අතට මේ හැම එකක්ම මේ දැන් ඉස්සර අපි බ්ලොග් පටන් ගත්තත් ටෙක් ගැනමනේ ගොඩක් කියලා. දැන් එමනේ දැන් පොඩ්කාස්ට් එක එක ෆීල්ඩ් වල තියෙනවා. ඒක හොඳයි. ඒක නිසා මේ podcast.lk ගියාම දැනට සිංහලෙන් තියෙන ඔක්කොම පොඩ්කාස්ට් ටික වගේ තන තියෙනවා. ඉති ඒක නිසා මේ ඒක පොඩ්ඩක් ට්‍රයි කල්ල බලන්න මොනහරි අදහ සුදහස් තියෙනවනම් අපිට නොකියා අපිට <laughs> තා කියන්න එක එහෙම එතන් දාන කරන්න නැ එහෙමනම් මේ අපට එකතා ගරුප් එක හරි දානම පෝස්ට අදාතන තොට අපි සෙජ්ජක කරණය කරන්න ඒකට මේ ෆෙස්බුක් කරුප් ගන්න නෑමකුත් නෑ මන් දන්න ධර්ම පොඩයි මේක විශ්වාසමකක් දර කියන්න මේ පිළිගන්න වෙපා මන් දන්න තරමන්න ගන්න <laughs> ඒක මේ සයිට් එක ලස්සට තිබුණ නේද ඒ පීටසේ මත් තිබුණ මයි සයිට හම්ගන්න තනය දැක් අපි දෙහෙම එහෙමත් අහන්න තුරනේ ටෙක්කද සයිට්යත් හදල තිලිනයාගෙන තාරංචියන්න දීගෙන මේක ඒකන ඇති අප ඔක්කොමට පුල්ස්ටක් ඩිවල පස් ලයිට හරිට යයි ඩිවල පුල්ස්ටක් කරක රීටිය නිසාන්න තිලියගේ වැඩක් ගන්නවා කියන්න අර මොකාවගෙන්ද මොකක්ත කරගන්නගේ වැඩත්ත හැමදා මඟන තිලි සයිටම ගොබ අරිම පොඩ්ඩයි එක දැන් දාන්න <laughs> මංගිදන්න කරපු එකම දේ තම අර සෑන ටීම එක මාරු කර එක් අතායක ඉටස අර ප්ලේයරක ෆ්ලෝට් කර ඔගේ පොඩිපෙටියක් අකුරුට් ටික පොඩි කර අකුරට මේ මම්බලේ මේ තෙක් අතා තීම අපට කරන්න බැරන්න ගිට්හබ් එකට දාලා කට්ට දෙනවා කියලා කව්ෝස් රව් සක්කත් කරගන්න ගැන අපට ඒම කරගන්න හැකියාවක්න මකද අපිට එම ටෙක්නෝජි කන දැනීම කලින් තව එකක් මේ අහල දුන අපි ඒක ලබන සතියට හරි ලබන සතියටම ගැස්සේ හරියට පස්සේ දවසක කතා කරමු ගොඩ කතා කරන්න ඕනේ ඒම කරම ලෙසියට අපිට මයික් තුනක් ඉතුරුණේ දෙකක් දෙකක් දෙකක් විතර අපි ටෙක් කතා සන්න දෙන්නේ කැමති දෙන්න එක ගෙන්න්න ගම රෙකෝඩි තෝරගන්නකම තෝරගන්න කැමති කිපු මේමයි ෆෙස්බුක් ගරුප් uh, එකට කියලා ටෙක් කතා uh, අපි පෝස්ට් එක දානද එකසියන නමේ කියලා ඒක ඇටින් කමෙන්ට ඇත් දාන්න මම කැමති ටෙක් කතා දෙසියනි වැඩසටාන්න සම්බන්ධය කියලා අපි ගානේ දිනද රට Google ජීට් එකත් දාලා ඒකට ගට හදන්නන <laughs> නෑ Google ජීට් එක එන්න ඕන කට්ටික නන්ටික දාලා අර රැන්ඩමයිස මක ලරක දාන්න කියම අපි රැන්ඩමයිස් කල්ල ගම අටන නැත්තන් දැන් Google සිට්ටකු තරන්න බැබ ඒ අද මේ අද Google අයෝ යන්නත් ඕ අයෝ එකට ඒක නිසා මේ එහෙමනම් කරන්න තින අයි පැහදිලි කිරීම ටෙක් කතා දෙසියන වැඩසටාන්ට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න කැමති ඒගැන ඇත්තට වෙන්න ඕනේ කෝල් කල්ලා ස්කයිප් කල්ල නෙමේ අපි රෙකෝඩින කරන බොරල්ල මං හිතන් ලබනසදේ බොරල්ලෙම් වෙයි බොරල්ලට එන්න කැමතිනම් රෑ හයට විතර වගේ අංහරවාද අපි ගාන රාත්‍ර කෑම දෙන්න පුළුවන් පුළම් කෑම අපි දෙනා ඒක නිසා කැමති කෙනෙක් ඉන්නවන අපි තුන් අත දෙන ගන්න ගමන කෑම ගැන කොත්තු වගේ පයිස්ටාවට කන්න දෙන්න හන්දිකඩ කොත්තු දෙෙන ඒ කොත්තු වගේ ගන්නතම් කෑමක අපිටත් ගෙනවත්කන්න මේ කැමති අය ටෙක් කතා ෆෙස්බුක් පේජ්ගෙන් එකසි අනුනම පෝස්ටි ගැටින් දාන්න මම ටෙක් කතා දෙසීය වෙනි වැඩසටහන්ට සම්බන්ධ වෙන්න කැමති හායිත් නෙමේ මමත් නෙමේ මීත් නෙමේ හර ඉදිර බඩ පැහැදිල දාන තොට අපි ඔය නම් ටික එකතු කරලා අපි ඒක සිකුරාද කර ෆේක් ප්‍රොෆයිල්ලින් දානවනම් අවුලන්න <laughs> කෝමරි එන්න නොයින්ද මේ පේකින් දානන චුට්ටක් කල්පන කරලා ට අපි ෆෝන් නම්බරයක් ඉල්ලගෙන තමයි මේ ඊට පස්සෙ කොස පත්තදීම කරන්නේ <laughs> මේ අර අර අවුඩි දෙනවාගේ ෆෝන් නම්බර ගැට දන්න ඒව දැම්ම නඟයි <laughs> කලින් වන් කියන්න ඇතු යල්ලමෙකුණු චාන්සක වැඩිනේ ඒම එහෙම ගන්න නිකම ටෝග එකත ගැල්ලම යහන්න කලින් ඉලෙක්ට්‍රොනික් මේ වේස් රිසයිකලින් ඒකයි කොහොමද ඉලෙක්ට්‍රොනික් අපදව බැහර කරන්න කොහොමද කියන මේ එකක් දාල දියුණ ඒකට වෝට් අඩුනාට මේ සෑහෙන්න හොඳ ප්‍රශ්නයක් අපිට ඒක සමාරවිට මේ මට පුළුවන්ගේ සම්බන්ධ කර කාවාහරි එහෙමත් අරගෙන හරි නැත අපි ගොඩක් දොට විස්තර හොලා ඒ ගෙනින් දෙන්න පුළුවන් තැනොයි ඒ ප්‍රසිඩියස් ඒ ඔක්කොමත් එක්ක ටික වෙලා අරගෙන මේ ගින්ද ලබ සතිටම කියන්න බෑ අපි වෙලාවක් කතා කරම ඒක ටොපික් ඇකිල දියාගම ඒක තියාගම මේ කතා එකත්තා තවමන පශ්න ඊල්ලඟට ගෙතර පශන තවත් අහල තින සවුන්් ගැන එක අපි ඒකත් පස්සේ දවසක් කතාගන්නද මොක සවුන් ගැන ති සාමාන්‍ය භාවිතයට අපිට හදාගන්න පුළුවන් හොඳ බෆල් ලැම්පලිෆය සවන් සිිස්ටම් මේමයි අර ඕක ඕක දැන්ගෝ ගොඩක් අයි හිත අවුල්ලන තැනක උත්තර ඇතනකට දෙන්න න්න ඉස්සරනම් බුද්ධික ලොකු මුදල් පරයා පරා එකන් වෙනසත් තිබ්බා තමන් ස්වීක බපල්ලයක් කද ලැම්පයක් කදාගන්න එක සහ අලුත් එකක් ගන්නදල ආසාාවට කරනවා නම් ප්‍රශ්නයක් නෑ හදන්න පිටකොට ගහන් ස්වීකර තියෙනවා පෙට්ටි ගන්න පුළුවන් සාර්ථකත්වය ගැන කතා කරත්තේම බොහොමඩු එකයි කරලා එක පාට්ට මොකද ඒකින් හොඳ එකක් එක පාට්ට ගන්න අමා කෙනෙක් ඇත්තනම ගෙදෙත් හොඳ සවන් සිිස්ටමය කරමක් කර ඔන්න ලාබ පලවෙනි ක්‍රමේ තමයි කම්පිට ස්පික සෙට්ටක් ගන්නක ටුවෙන් වන්න හරිමක් කරග කරන කම්පියුට හයි කරගන්න එක ඒක හොඳ සද්‍යයක් දෙවනි ඔප්ෂන් එකට ඉට පොඩ්ඩ සල්ලියදන් කරන්න පන ජපානෙන් එහෙම රටවල්ල පාචකරම සෙටප් ගේනව තියෙන බෆල් ගේනවා ඉට පස ඇම්පලිෆයර් ගෙනවා ඒ වගේ එකක් ගිහිල්ල අහල බලලගන්න සාමන ම දැක්වද රුපය විසිදහක් තර දෙනට ඇතරම ගොඩක් හොඳ එකක් hmm. මේ ලෑස්ති කරගන්න පුල පාටරම වෙනස්සලගත් සද්‍යහොඳට තියෙනව තියෙන සද්‍යහොඳර මොකද දැන් මම අර ඉලෙක්ට්‍රොනික් ගරුප් එකතුම් පෝස්ට දැම ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ ගුණාත්මක කිසිම දෙයක් ගන්නන එකන හදන්න බැරි ප්‍රශ්නයක් ක්වත් ඒක හදන්න කාටක තමාරු ගෙන එකක්ත් නෙම ප්‍රශ්න දෙනේ කොච්චර පිටකොට ගේල්ල කොහෙන් ස්පීකර ගත්තත් ඒ හොඳ ස්පීකන ලාබෙට ගේන්න මෙහි ලාබට ඉකුණන්න ඕන හිද තින් එවැ ගුණාත්මක භාවය අඩුයි ඉතින් කොච්චර හැදුවත් අර හොඳ රිසල්ට එකක් හම්බුවෙන්න ඉති ඒක නිසා මන්දැන් කාටවකත් එහෙම අර එංකරෙච් කරන්න ගිහිල්ල හදන්න කියලා මොකද ඒ ඒ වියදන් කරන්න මුදලට කිසිම මේ හොඳ රිසා එකන ප්‍රති ප්‍රතිඵලයක් නෑ මේ මෙහෙම දෙයකුත් තියෙනවා දැන් දැන් අපි ඔය ඔය ඔඩියෝ ක්වොලිටි එක ගැන හිතලා මේවා ගැන සමහරු ඉන්නවා මේ සද්ද විතර සද්ද විතර නම් කෙලමෝනේ අහුජ ඇම්ප්ලිෆයර් එකයි <laughs> සමහරු ඉන්නවා ඇතුලේ සින්දු දාලා ගේ ඇතුලේ ඉන්න අමාරු එළියෙන් පුටුවත් වෙලා වාඩි ඉන්න ඒ වගේ <laughs> වත්වට යනද බේස්ොඳටම තියෙන කොතර කොලිටි එච්චර පොන්න ඒෝගන්නවාන එහෙමන ක්‍රීලර එකක් ගෙතර පාක් කර ගන්නත් පුළුව <laughs> ඒකයි ඔය චයිනිස් බ්‍රන්් තිනවා මේ අපි හදන් හදන් හිතන්නවත් බැදමට ඒගන්ට ගන්න උලන් තිනාව කල්පගත්මත් අඩුයි ඒ ගහලා තියෙන වොඩ් ගණන්න එම මෙම දාහයි කියලා ගහල් තිරන ගමක්නෑ අනික මේ බොඩ් සහ කොලිටිය අතර කිසි සම්බන්ධ තින දයන්නේ ගැමෝ මාන ඇම්පැක් මේ බොඩ්සිය ඇම්පැක් ගන්න ොත් සියක් ඇතර බොඩ් සියක් කියල ගැන මට මේ ළඟදි තමයි දේරන ගොඩක් වැඩී කියලා ොට් සියක් කියන්නේ <laughs> ගයක් ඇතුලි දාගෙන මේම කරන්න බෑද හැබයි අයාගෙදට නම් මේ ගෙතර සිදු දාන්න ඕනේ <laughs> ඒ නිසා මේ අර මමත්ත පොඩි කාලය කැනෙ මම පොඩි කාල කැලෙ දස තන්තුගේ ඉතරන්න මයිත නම්බල රත්තල සල්ලිවේදන් කල් ඇති ටීම් ගන්න බෙලෙක්ක ගන්න මං හොද්දටම බේසාපු එකමදේ තමයි කලගෙඩට දී කරදාප <laughs> ඒක නිසා කොච්චර හැදුවත් එක්ක බපල්ල එක මේ ගෙලින් එලියට ගහම් බේස්තින තුටවත්න බොහල්ල එක පැත්තරරොත් බේස්තින ඒක නිසා වඩු බාස්ල පස්සෙ ගිහිල්ල පෙට්ටි ගහලා පොයිටික කල්ල තී කරයි කල හොළුම් පුරෝල ඒක පස්සෙ තමයි තේරණය ගැනේ බපල්ලයක් ගහනුවනං ඒගැන ස්පීකරල ප්‍රීකන්සි රෙස්පොන්ස් බලන්න ඕනේ ටස ප්‍රීකන්සි රෙස්පොන්ස් අනු ප්‍රොස්සෝර් හදන්න ඕනේ ටසේ බූපර එක මටෝන බේස් ප්‍රීකන්සිට ඔප්ටිමයිසන්න බොක්ස එකක් ගාන ොලිම් ගාන තියෙන තසර බේස්සලට හිල් තියල තියෙනන ඒවා ගහන්ට ටියවුන් කරන්න ඕනේ ඉතින් ඔය ඔක්කම ඇත්තරම ලංකා කරන්න පුළුවමක ඒටිය කල්ලා හරි කාමරය හරි විදිට ප්ලේස් කරන්නත් ඕන දැන් බේස් ගොඩම් ඕන්නන් අර කෝන එක තමයි තියන්න තුම්මලස්සන තැන හරහට තිබන බේස් ගොඩක් කෙනවා ඒවගේ අර නිකෝ ස්ටක ඇම්පලිෆයම හදනන අත තියන්න පැක තේරුමක් නෑ මොකද සැන්නියෝ සමාගමෙන් අයිසි හදන කනතල තවුදු පාකට වැඩි ඔක්කෝ තිනි චයිනිස් ෆේක්කයෝ ඉති ඒක නිසා මේ කනක තව මේ මහල දෙන මේකටම කතා කර මේ ක්ලාස් ඩ ඇම්පලිෆයස් ගැනත් කතා කරන්න කියලා යෝ මේ මේමයි දැන් ඇම්පලිෆය ගත්තාම් මුලින්ම එන්න ක්ලාසේ ලාසේ කියන්න හයි නිෆිෂන් ටැම්පලිෆය එකක් ෆිෂන්සේ එකක් ඇත්තම නෑ වගේ පොඩක් වේස්ටේජ්ජක් කන්නේ නමුත් ඒගටස් කොමතාස්ටන දේ අයිසි ගත්තත් මොනාගත්තත් අධිපරතින් රන්සිිප ඒ දෙක වෙලාදින් ට්‍රන්ස දෙක හැමතිසිම ඔන් ස්ටේජ්ජගේ දී තියෙන්නේ ඉන්බුට්ට කාවත් නැතත් අර පවයක එකට ගන්න ගන හෙම ගන්න එතකට වෙන්න අර බේව් එක හරි මැකිවරට එක සයින් එකක් හරි මක්කර බේවයක් කන මොකද බේව එක ෆෝම් කරන්න ටයිම් එකක් වැඩි යන්න නෑ මම මේ සරලව ගැන කියර හැබැයි මේ සිගනල්ල ගන්න ඇති වෙලාද අර පවයක ඔක්කම හිට් එක හිට ේස්ටේටන වේස්ට එකක් දිට යනවා ඊළඟට ක්ලාස් B තියෙන B කවුරුත් පාවිච්ච කරන්න ඊටස ලාස් AB තමයි හැමෝම හැමතැනම හදන්න ඒවා ඉතින් පුෂ්පුල් තමයි තියෙන වාස්ට දෙකම ඔෆ් තියෙන්නේ සමහර ඇම් තින එක එක්කල් ලෙව හොඳට ඩිසයින් කර ඇම් තින පල් හැවොට් ගානදි ලාස් ඒ විදියට වැඩ කල්ලා වැඩි වෙනකට ලාස් AB වලට මාරන ඒ වගේ තියෙනවා ක්ලාස් D කියන්නේ සම්පූර්ණයෙන්ම අනි පැත්තට එක PW පල්සිත් බොඩියලේෂන් කියනක නෑ පාවිච්චි කරන්නේ ෆ්‍රීකන්ස් ඒකෙන් අර අපිට වේ ෝම් හදන්න ගොල ඇතරම ඉන්ඩක්ෂන් කැපසිට ඉන්ඩක්ෂන් පාවිචි කල තමයි වේ ෆෝම් ජනට කර ඒකද අපි අර දෙන ඉන්පුට් සිගනල් එකට අනුව මේ හයි ෆික්වන්සි වේව් එකක් ජනරේට් කරනවා ඒක මේ වේව් එක ශේප් එකට තමයි මේ මේ පල්ස් විත්ත පල්ස ගොඩක් කිෂන් එකන් ගොඩක් විෂන් කියලගැන සාමාලය හින්න චූට ඇම්පලිපයි තින ඔය මේ රත්තෙන්න්න බොට්සියක් විතර ගන්න ඉතින් දැන් ගොඩක් කෙන ඉලෙක්ට්‍රොනික් සහ ගොඩක් කරන මේ අවු්ඩෝ වලටත් දැන් ගොඩක් කෙන සාමනිකට අයිෙන්ඩේ වන මේ නොමලේ සාමාන්‍ය හොඳ ගනේවා ගොඩක් කලා ලාස්දී තමයි ඒවටනි කර සවිච් මෝඩ් පාසප් ලැවලින් වනත් පවස් පව දෙන්න පුළුවන් ඒ නොයිස් එච්චරය එකන පාසප්ලයි නොයි සච්චර මවට් පුට්ටකට දාල වෙන්න නෑ ලාසේ වගේ ඇම්පිපය එකක් නැතු හිට සිංක ඕන්න ඇර ලොකු ගොඩක් පොඩි පොඩි කේසේක දාලා මේ ඕමකද ස්විච් මෝඩ් පව සප්ලයි දැම්ම මර ට්‍රන්ස්ෆෝමරගේ ලොකු ඉඩක් කියන්න පරණෑ ඒක නිසාර දැන් ගොඩක් සට ඔක්කොම සිට අනුනම නමයක්මන්න ලාස් ඩිය සරම් සවන් රම ටිකක් හොඳ ඇම්පලිපයිවට කියම තමයි ඒබවලට ට්‍රන්ස්ටවලට මාරය ඉතින් අර දැනටබන් පිටකොට තියෙන බෝඩ් කීපක මේ ළඟට නිකන් අරගෙනල්ල බෙලා මං එදසස අනු පයාද පුටිකම තමයි තමති එඩිසයින් ගොඩක් අයට තේරෙන් ඇති දැන් අපි ඔය ලාසේ හරි ඒබ හරි මක්කර කියපුය ගොඩාක්කට ඇම්පිවායගේ කොලිටේක ඩිෆයින්න්නේ ඒක ඩිසයින් එකනු ලාස් ඒබ ඇම්පලිෆයක ඩිසයින් කරන්න පුළුවන් ක්‍රම සිය දහස් ගණන් තියෙන එකන ඒක කොම්පෝනට වැලිවේට මට කරලා එමනත ට්‍රන්ස්ට පාචන ජාති NPNPNP ට්‍රන්ස්ට නැතුව ඔන්නන්ගේ පෙට් පාච්චි කරන්න පුළුවන් ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙන ති ඒක නිසා මේ මට වනත් ඕක තේරුම් ගන්න පුදුම කාලයක් ගිය ඉතින් පස්සෙ තමයි තේරණ මේ මේකනිකම්මං කොත්තර ඇම් ගවත් කොත්තර මේ කරත් ඇස ඉම්පුට අවට්පුට ඉම්පිඩස් මචින් කියල වෙනමම කතාවත්තින ගැදන්න ආර ෆ්‍රිකෝසිල් නතින ඇන්ටනාගේ ෆ්‍රිකෝච් එකයි කියබල්ලගේ ෆ්‍රිකෝච් එකයි අයිට පස ට්‍රස්මිට ්‍රේකන්සිය මච්චන ගැන ඉම්පිනස් මච්ච නොට දැන් ඒව ගත්ත තැම්පලිවල ඒවත් ගොඩක් බලපාන ගැන ප්‍රියම්පක ඉම්පීඩන්ස් පවම්පකට මච්චෙන් නොනිට පසේ ප්‍රියම්පකට ඉන්පුට් කරන එක ඉම්පීඩන්ස් ආඩිවයි සවිත සිඩිපල රැකලිය මැච්චෙන් ඕනේ ඒ වගේ ගොඩාක් ඔය පර අපිට නොහෙතෙන නොදන්න දේවල් තියෙන අර ඕය සර්කිට බෝඩ් විකුණනායගේ පරමාතය තියෙන බෝඩ් එක වෙනකිනීම මිසාක් කොලිටි එකට දීම සහ ලංකාය බඩු ගන්නයගේ තියෙන රික්වාමට අඩුවට මාකක ගන්න විසක් හොඳට දෙයක් ගන්නාද කියන එක සහ අනිත්තක මේ අර ෆුල් චේන් එක කවදක්කත් මම්මකද මම පොඩිකාල ඇම්පලිපයි හදන කාලුුණ හොඳ බපල් දෙයක් හොඳ ඇම්පලිපාරයක් හොඳ ප්‍රියම් එකක් හොඳ ඉන් පුට්ටැක් කියල දෙයක් නැහැ මොගා කරි බාගට අටෝ ගත්ත ගත්තම හැම හැම ජංචරගේම තියෙන්නේ බොල් දෙක එක් හරියට අදරන එක කොස්සෝර් දාලනෑ නැතම් අකර ඇතටහු එච්ච කැප්ප ගත්තමයි ටිටකට දාලා තියෙන්නේ ප්‍රීකෝසි මොනා දෙන්න කියලා දාලත්වෙන්න ට්‍රන්ස්ෆෝමරය මොනාද කියලා හොයලනෑ ඒක නිසාර හැබැ ඉගෙන ගන්න මාරවට කාලිතින් ඔසිලස්කෝප් කැට මොකක්ද කියලා දන්නෙත් නෑ හෙම එකක් බලන්න ඕනි කියලා තේරලත්න ඒක නිසාර ඕක ඇවිල මෙන්නමම සබ්ජෙට් ඇත්තමයි ඇම්පලිෆය සහ අනික අපිට තවත් දෙයක් තමයි මට තේරුණේ අහන්නත් පුරුදු වෙන්න ඒගැ මියසික් වලට අහන එකත් කනහුරු කල්ල නැත්තන් මොකක්ද හොඳ මොකක්ද නරක කියලා හොඳ එකක් හැදුවද කියලා දන්නෙත් නෑ දන්නෙත් නෑ සමහරවිට <laughs> අපේ අර ප්‍රසෙප්ෂන් එක වෙනයි නේද ගොඩක් අයත් කතා කරනකොට ගොඩක් අයත් ඩු ඩු ඩු ඩු ඩු ගාලා එනවනේ චිස් චිස් චිස් චිස් ගාලා ඒක කොලිටි කියන එක තමයි දැන් ගොඩක් දැන් අපේ ගෙදරනත් ඇවිල්ලා කවුරුහට සින්දුවක් අහන්න මාත්තෝ ඒ වගේ අර නිකන් අර කාලගෝට්ටියක් තමයි දාලා පෙන්නන. ඉතින් හරි ආ මරුනේ නැත්තර හොඳ මොකක් කරකක් දැම්මොත්තේම තේරෙන අර ඉක්කුලයිසහම ෆලට් කරාට පස්සේ මෙ රවල බන්න ඒකද රාම් මේවන් තසම ලඟඩී යාලය කැල්ල වේ කොමච ඉක්කලයිසරක මං එකලයිසමකුත් නෑ එතට බේෂ්ි බලන්න හො මොක හෙමවත් ඉපුට්ට ඕ එතකොට මේ ලෙස් අදිස්සි වැඩි ඉගැන ඒවා අවශ්‍යනයගෙන තේරුම් ගන්න මටත් මයිතන එකට තව අවුරුදු දහක්කතර කියලද මේ මේ අවදිට එනකට තම එක තේරුම් ගන්න එක ඇතිබේ ඒවා අවශ්‍ය නෑ කියන ගැන මගේ තියෙන එක බේස්ටිවල් තියෙන ඇතරම ගැන එක ප්‍රියම්ප එකකන නට ඒව ඔක්කොමර බයිපාස් කියන බට්න එකන ඔබල තින ගැන අවශ්‍ය නෑ කියන එක ඒ ඒ ඕනන ගරිග මේ අර නිතර තියෙන කටෙන්ට් ප්ලේ ගන්න ඒ අපිට දැන් එන්න ඕ අන්න එම දෙයක් දහ පාරක් විතරෝක රිකල්ලට ගොඩක්ට තේන්ට අනුව ඕක ගොඩක් වෙනස්සෙන ගැන දැක් දාරගත මයිටවුන්සේම ගන්න සිින්දු ඇහුවොත්තේම මට නිගන් අර මං ගොඩක් කලට ඒව එහෙම අහන්නෙත් නෑ මොකද මට පුදුම දුකක් දැනෙන එක අහන්නට හැබැයි කාර්ගය අහන්නකොට ඒ කවුලන්න මං ඒකෙත් අර බේස්ටිබල් අතර වැඩි හොඳ මොකක්දර බස් වී එක ගහලා තියෙන එක වගේ ඒක නිසා අර කනහුරු කරන එක ගොඩාක් ටිකක් පුරදෙන්න්න ඕන එකක් මේ හාමන් ලගේ තියෙන පොඩි වෙබ්සයිට් එකක් හවුට ලෙසින් කියලා ඒකට ගයාම පොඩි ඩවන්ලෝඩ් කරන්න තියෙන පොඩි ඇ් එකක් ඒකේ කනහුරු කරන එක ෆ්‍රීකන්සි වලට දැන් මොන මොන අඳුරගන්න අඳුරගන්න දේවල් අනිත්ත කර ගොඩාක් අපි ෝඩිය සිස්ටමයක් හැදුවම එක බලාපොරොත්තන්නේ හාගතරයට ගොඩක් බේසයනවද කියනක නෙමේ ඇතරම මගේ මගේ පෞද්ගලක මතේ දැන් අපි ඒ සිින්දුව රෙකෝඩ් කරන කෙන ස්ටඩිය එක රෙකෝඩින්නක් කරන්නවන තොට ස්ටඩියෝ ඉංජිනියයාට ඇහෙන්න විදිට එක සෙට් කරනවන එකන මේ විදිර තමයි මේ සිින්දුව එකන කරමන ලංකා අර කම්පියුටරක් තියාගෙන මේ එටමට ගුරුගුටු ගාන මිනිසිනම ඇත්තට මේ ගැන ඕඩියෝ ඉංජිනිය එක ලංකායක බනිනක වැරදි ඒ ඒලෙවල්ලකට තම එකනොමිය ඇදිල දී කවරගේ හොඳ ස්ටඩිය කදල කෝටි දෙයක් ඉතර දන් කරත්ත මේ මොකක්ද කියලායි මොකද සිින්දු පලේවෙන්න බස්සලයි පෝන්නලයිනේ ඉතින් ඒ අය අර අහන්න ඕන විදිහ අපිට සියට සීයක් ආයි රිපඩියස් කරන්න බෑගෙන ගෙදර දාලා ඒ විදිට හදන්න බෑ එකට හේතුව තමයි එයාගේ එන්වාර්මන්ට්ක තිබ්බ එකෝස්ටික් කරස්ටික ගැන යාගේ රූම් එක තිබ කරස්ට්‍රිස්ටික් අපිට කවදක්ත් ගන්න මේ රෙප්ලිකේට් කරන්න බෑනි නමුත් අර ඒකට කලෝස්ලිමෙන එක තමයි පරමත් එතකොට ඉතින් එතකොට වයිලින්න ගන්න වයිලින්න එක විදිහට හෙන්න ඕනේ සිම්බල්ල එකක්න සිම්බල්ලයක් වගේ හෙන්න ඕනේ ඉලෙක්ට්‍රික් ගිටාර් වගේ තමයි සබ්ජෙක්ටව් දේවල්තින ඒ පොඩ්ඩක් කර එක කියව දාලා පැඩල් දාල වෙනස් කරන නිසා නමුත් අනිත් අර ගොඩාක්කෝ කලසිකල් මියසික් හරි එහමනත්තං ජෑස් වගේ හනන ඒවයිඉතින් අර ඉස්ටමන් ගොඩක් කලාට අර කන හුරු කරගන්න හොඳම ක්‍රමේතා මේ අන්පලක් කියලද එක ලංකාවයන් පලක් නෙමේ ඇත්තට අන්පලක් මේසේ රෙකෝඩින් කල්ලා තියන්නේ ඒවා හනුවනං ඇත්තටම මේ අර කණහුරු කරගන්න පුළුවන් ඉන්ස්ට්‍රමෙන්ටට අනිත් එක දෙවැනි කාරණය තමයි තමන්ට කන හුරු කරගන්න ඇත්ත ඉන්ස්ට්‍රමට හල තියන්න බුද්ධික හිතන්නද මටර පිස්සු කියලා මෙටලිකා බලන්න සිංගපූරය හෙන සල්ලිටියක් වෙදන් කර <laughs> ගිය නමුත් ඒ ඉන්ස්ට්‍රමන්් සහ ඒ සවන්් ඒ බැලන්ස් කල්ලා ඒ විදිරට දැතිල්න්න හෙම කමැත්තෙමයිගේ මරන්නෙක් යන හරගෙක් වගේ එවනට <laughs> අර සිංගපුුවන කියන මෙන්ටල් තමයි හෙදී චින්ද ගියා ඕ <laughs> ඒක ඉන්ද ගියා නමුත් ඒක අර විනාඩි මහිතන තිල්න්නට ඒක නැගලන්න තප්පර තිහක්කක් ගෙන මට මරුණේ මචන්කිවා ඒගැන අර ඒක හවුනට පස්සේ දැන් මම දන්නවා දැන් ඊළඟ දසම මෙටලිකා සිින්දුවක් ගෙදරයිල්ල හනකොට මේක ඇහෙන්න ඕන මෙමයි එවට ඇත්තර ඇහි යුද්ධ මේ විදිහැ කියනක දන්නවානේ හරි ඒවගේතම අර ඇමතිසම ඉන්ස්ට්‍රමන්ටල්ට කණහුරු කරගන්න එක ලංකාවන ඇත්තරම කණගාටු ගැන මමනම් මේ වෙනකං අහල්න සංගීත සදර්ශනයක හරි ගොහැරක එහෙම හොඳට හරියට බැලස් කල සම්තින ඒකට ටිකක් තියෙන මේ ඔපඩ්ඩක් බලන්න මේ වායෝ බෑන්් එකති ඒගොල්ලන්ගේ මේ යුටප් තියෙන සමහරවා මේ මික්ස් කරල දීන මේ හොදට නෑ මගේ ලයිව තියනවා ලයිව් ගහනය ලයිවෝ තමයි මේ ඒ රෙකෝඩින් තියෙන ඒවා අනිත්‍යවත් එක්ක බලන සමලට රෙකෝඩින් හොඳ වුණාට ලයිව ඇහ ඒ හරි ඒක මං ගැනක ලයි බෑන්්ඩක් අහනකට අපි සමාලට වෙලාදින් කොහරන කොල්කුරුට්ටෙක් කයිලාර මික්සර්ගේ බල්හ ගුරුගුරුස්කුස්කුස් දාලා යන ඒක සහ දැන් උමං ඉදා තිල්න්නට උද උදාරණය ගත්තේ දැන් අපේ අයි සවන් කරන ස්ටේජ්ජ කුඩ ඉදන්නේ සරල උදාහරයක් දෙන්න හරි අපේ මික්සරක ගහන එකයින්න ස්ටේජ්ක පිටි පස්ස පෙන්න්න පෙන්න්න ඌ එතකයි සවුන් හදන්න හැයි දැක් පිටරට හොඳ කොන්සට්ට මෙටලිකාවගේ ගත්තත්ම එකල්ලන්න ස්ටේජ්ක ඉස්සර මැද්ද ෆ්‍රන්ට් හවස් කියලා මිස් කරන්න කරන්න අනික දැන් එදා මෙටලිකා ගන්න මිළඟලින් බලපයක හින්දා දැන් එතන හිටප එක අවුරුදුමයි දන්න හතලියක පණහගතර රැවුල මෙතැන් ටිතර දෙක අන්න ඒ වගේ හෙන වායසක හෙන මනුස්සේ ඒගන්නේ අර ඒ වයසෙන් වටිනාකම තියන්නේ බුද්ධික එක්ස්පීරෙන්සක් කියගෙන ඒගන්නේ ඒ මනුස්සය දැන් අර අපි වනත් එහෙමට දැන් මම මීට අවුරුදු දහයකට කලින් මේ ප්‍රශ්න වගේ මැහුවන මාත්‍ය එල්ල ගිරිමල්ලි ගහමු ටෙන්ඩින් චූපර දෙයක් දාලා පිසෝ ටවිටර් දෙයක් ද <laughs> එල්ල ගිරිවා ඉදි අර වයසත් එක්ක මේ පරිනාමය කන සහ කියන එක තම එතන මහිතන්නේ ගොඩක් වටිනාගම මේ සබ්ජෙට් එක කතා කරත් තවදස් තුන කතා කරන්න ගනි අප කටෙන් කතා කරහම මට ළඟ අපිට මේ පරණ සින්දුවල හොඳ මේ හොයාගන්න බැරුව තිබුණන එස්සල්බීසිකින් දීී ගෙනවත් ගන්ද කල මට හමන කපුගේ සින්දුට පරණ කැසට් පිස් වල තිච්චව තියනවා මේ ස්පොටිෆයි වල ඒක දාලදීන හොඳට කවද දන්න මහිතන්න කොපිරයිට් තිීන කට්ටීම දැම්මත් දන්න දන්න ඒ ටික ඒත් ඔක්කොම නෙමේ දෙක ගැන මේවා සින්දු කර නෑ පර හොඳටම තිවුණ කපුගේගේ වැටි කරන්න තිවුණ ඒකටයි ඕකට හොඳ උදාරනක දැම මාගාතිනව නාැන නම් දාමාල්ලිගේ කාල තිබ කැසට් මං එපිත්‍රී කරගෙන හරේ බේව් කරගෙන හනවා එපිත්‍රීන සර ඒ වගේ ඉන්ස්ට්‍රමන්ටල බැලන්ස එකක් එකට හේතුතයි පුද්ක ඉස්සර වගේ සම්පල්දාල් සිදු ගහන්න දැන්වෙලා තියෙන මක්කර ඉස්ටමට එක සම්පල්ලයක් ගන්න ඒක රිපිට්ටක් කරන්න මක්කරය කරන තැන් කීබෝඩ්ග තම කොමටික් ගන්න ඒක වෙලා තින්නට ඇක්චුවල් ඉන්ස්ට්‍රමට සහ ඒ එකූස්ටික් කලන සද්ද කොච්චර කරත් මේ වෙනකා තැව දරගත ලෝක තියෙන දැනට හොඳම බෑන්ස් ගත්තත් එම YouTube වගේ බෑන්්ඩයක් ගත්තත් ඒම තාමත් ඒමිනිස් රෙකෝඩ් කරන ඇනලෝ ඉන්ස්ට්‍රමට එක් ගහලා රෙකෝඩින්න ඉට ඉන්ස්ට්‍රමන්ටල්ටත් මයික් ප්ලේස් කරන විදිිය ඕ පියානෝ එකක් ගත්තොත් එෙම මයික් කියක් දානවාද ඒ ස්ටඩියෝ එක හැටියට තැන මයික් තිනදිය එහෙම කරලා ඒ මේක මේ සාම්පල්ලකින් ගන්න බැහැන ඕ අනික සාම්පල්ල මං ඊළඟට ගන්නගේ සාම්පල් අරන්තියන බුද්ධි එක තැන්වල තව දරගත එක එක රූම එක කුස්ටික්කට තම එක සාම්පල් ඇතින් තවරුම් එක කුස්ටික්කට තව සාම්පල් ඇතින්නේ ඕත් ගොඩක්රට එක් කම්ප්‍රෙස් සම්පසින උගේ මයික කොඳ නැත සම්පලිකවුන් ඔයිඩි කොක්කම ගෙන ලපය කරන අටික හොටමට මට පෙට දාලා හමරිම කරේ හදලා එක්ස්පෝට් කරන්න මුලින් එපිත්‍රියක ඉතින් එතනින් එහාට එක් ගැන කතා කල්ලා වැඩ මහිතන සංගීතය කෑවෙන් පිතරි එක ඕඩියෝ කොලිටිකෙන දැන් ඉතින් වෙල කරන්න දෙයක් නෑ මොක දර මිනිස්සු අයිෆෝනිය යෆෝන්නට පුරුදු වෙලා කංපුරු වෙලා ඒ අර ලෞඩ්නස් බෝ කියල එකක්න දැන්තියෙන මුද ලෞඩ්නස් බෝයක තීරය මේක තමයි ඩයිනමික් රේන්ජ එකක්න ඩයිනමික් රේන්ජ් කියන එක කෝද එක්ස්පෙන් හරි උදාහරකම අපි දැන් මේ ලෙවල් එකට කතා කරන්න මං මේල කල්ලකට කතා කරන එක පාටමක් කියලා පුඩියක් ගන්න තොර දැම් මගේ මේ අහගින්න කාන්ික අවුලනා වගේම මේ අපේ ග්‍රාෆ් එකෙත් අන්තිම දෙපැත්තරම ගිය එතවට මේ අන්තිම දෙපැත්තට ගිල්ලා අර ඩෙසිබල් ලෙවල් එක එක ගාඩ පැන්නට පස එතනින් හට නැහැමකු එකද ප්‍රඩියස් කරන්න හැකියාවක් නෑ මේ අපේ තින එක එක්කපට එකටක් ඉතින් ඩයිනමික් රේන්ජක ගොඩක් තියෙන්න තියෙන්න ඉන්ස්ට්‍රමන්ට් මොකද අපේ ඇත්ත ගත්තත්නම ඩ්‍රම් එකක් ගහනකොට ඩයිනමික රේන්ජක් කියන ඉන්ෆෙන් එකන්නේ ඕන තරම් යන්න පුළුව මොක ලිමිටේෂන්න කොහක් තිතින්න නමුත් ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් ගත්තත් මයික් කල ලිමිටේෂන් තියෙනවා එතකොට මික්සරල ලිමිටේෂන් තියෙන ලෙවල්සල ලිමිටේෂන් තියෙන තකොට අපි රෙකෝඩ් කරන මීඩියම් කන්නු ලිමිටේන්ස් තියෙන ලෞඩ්නස් වෝයි කියන මේ හැම එකම එක ලෙවල් හකට වැඩිම කල තියෙන එකන ඩයිනමික් රේන්ජක උපරිම ලෙවල්ල එක තමයි හැම දෙයක්ම තියෙන තෝටර සිින්දු අහනට හොඳ ශබ්දෙන් ඇහෙන අම්මට්ටස්සේද කොහොමද සවුන් කියලාර හයිෙන් හයිෙන් ඉතින් ඔහොමුණහම් වෙන්න සටල් ඩිෆරන්ස තේරෙන්න්න දැන් ඩයිනමික් රේන්ජ් හොඳට තේර සිින්දුවක අපිට හරි ආස යහන්ගන්නට මොක දේක තේර දැන් සමහර හිබින් ඇහෙන්නෝනය හිමින් ඇහෙනවා හයිෙන් ඇහෙන්නෝනටික හයිෙන් හෙන අර බෝකල් ගත්තත් එකන් කටහඩක් ගත්තත් කටහඩේ වෙනස්කං හරියට එකන්නේ බ්‍රූම් ටුබීත් කැන එකන්නේ ඉඩ ඉඩ තියෙන හුස්ම ගන්න ඒ වගේ රෙකෝඩින් තම ඇත්තන බලපන් නමුත් දැනටෙන සියට නොනමයක රෙකෝඩින් කම්පෙස් ඉතින් ගොඩක් අය කියෙන කම්ප්‍රෙස් කරන්න තෝ කරන්න බැලැන් ආගිමන්ට ඉතින් ගොඩයි ඒ කම්ප්‍රෙස් නො කර බෑ මේක ප්‍රශ්න මෙහෙමයි ඕක කතා කරන්න ගොත් එහෙම අන්ඩුවෙන ලෙවල් එකක් තියෙන කට්ටෙක් නමුත් හැමෝම දැනට පොප් සංගීත අරාමය ප්‍රසිද්ධ වෙන්න කරන්න ඉතින් කම්පස් කරන නැත්තයිද රේඩිය කරනට අනිත් එකනයි සිද සද්‍ය අඩුන <laughs> අව් බස්සගේ ඇහෙන්න පැයි සද්දට නැතු ගානක මෙහ දැන් මේතු අහන්න පුර දෙලදනින්ද එහෙම නැතුව දෙන්නත් බෑ බැ මොකද වැඩි පිරිසක් අහන්නේ ෆෝන්නල එක්කෝ බස් එක නැත්තන් රඩියෝ ඒකයි නිකන් ලිමිටඩ් රේන්ජ ගත්තින මේ ඉක්විප්මන්ටලින්න අහන්න එතකොට මේ ඉති අර වගේ එකක් දැම්ම කියල ඒගේ දැම අවුල් විදිටම <laughs> ඒක ඇත්තට ප්‍රශ්තියන එක ඒගැන ඒගෙන අර මික්ස් කරන මිනිහට මාර හැකියාවත් ඉන්න නර අරටික ටාගට් කරලා මිස් කරන්නේ ඕ ඒකත ඇත්තට වෙන්න ඉතින් ඕකයි ඇත්තම කතාවගව ප්‍රශ්නය හරි විනඩි දාහතරක්කටත් අර විනඩි ඉස්සක් විතරම හිතන මේ කියව කාඩර ඉන්ට්‍රස් තිරන කියන්න වෙන්නම මම පැතුට විතර කතාව කතා කර ඕඩියෝ <laughs> ගැන ඕඩියෝ <laughs> ගැන එන හැමෝටම සුබ සතිය ඔන්න තව මොකුත් නැද්ද කියන්න එකයි දසක් එක එක මේකත් වන ගලින් කියන්න මේ ගිය සැරේ මේ අහපු කීපදනෙක් අපේ යාලුවම කිව්ව මේ අකුණු ගහනෙක් කතා කරන්න ඒක මේ අපි අර හරියට කිව්වෙන අර මිත්‍යා විශ්වාස දීනවන අකුණු ගැන ඒවාගේ කට්ටියක බය නැති කරනය කියලා ඇබ ඒක ඒක අපි හිතලම කරන එකක් මොකද මේ අපි හිතන දෙයක් තමයි මේ බය නැති කරන එකට වැඩිය බය නැති කර හම්මකද වෙන්නේ ඉතන්නකද අපි මා වදින්න කිව බවාගේ ඉඳලා වැදුනට පස්සේ <laughs> එහෙමත් කියන ඒකින්ද අර බය කියනෙක පොඩ්ඩක් තිබුණට කමන්න මොකද ඒකින් වෙන්න හොඳරෝල් එක පැත්තකට හොඳක් වෙන්න ඒකින්ද මේ තමහර මිත්‍යා විශවාස තියේ මිනිස්සු ඒරගත උදා සරලමු දාරණගෙන අම්ම පෝර්ණය පාචනට එලගෙන අකෝම අකුණු ගන්නලා පෝර්ණය පාචරන්නේ ඔත්තන තා කිවත්තම ටෙක් කතාවලින් මෙහෙමයි ටෙක් කතාවලින් මේක උනික රෑට කන්නම් වෙන්න ඒ අම්මට ඒක පැහැදිලි කරන්න දෙන්න යන්නත් පාකුණු ගාන ගැන මේකයි බල හරියන්න එක ඩිප්ලමටික් විදියට කරන්න <laughs> හරියම් මෙන්න පොන්ඩි පැත්තකින් දීම ඒ අර ඒක නිසාර සමහර දේවල් තියෙනවා මේ වැරදි වුණත් හරිදිර ඒගන්න අපි හිතනවා මේ දරගතම වාහනය ගත්තා මැඳල ගන්න <laughs> මම හොදටම දන්න ගැන මගේ හදවතින්ම දන්න ඒක කිසිම වැඩක් නැති වැඩක් කිය නමුත් තර ඒකට කියන්න මොකක් දර කක්කර තියෙන මිනේ හිතේ හිතනවා මෙහෙම කරොත්තිර මෙහෙමයි කියලා පොඩ්ඩක් හරේදී වගේ එක් නිසාර සමහර දේවල් දෙන කොච්චර හරිෝ වැරදිහෝ බය නැතිවෙන ගන්න මං අකමැති හැමදේටම් බයවෙන්න ඔන්න දෙක ඕනාටඩා ඒකින්ද අපි අර අකුණු ගහනයව ගැන උමනාටික කිව්වා හැබැයි අර එහෙම නෑ මේක කරන්න ඕන්න රමගේට මේක එහෙම හිනාවෙන්න කියනෑ මේ මොකද <laughs> ඒ එහම බය තිබුණට කමන්න එකින් වෙන්න හොඳක් එක පැත්තකින් ගියගෙන අකුණු ගහනර පොඩ්ඩගල අම්මල රත්තලයි කතා කරගල ප්‍රශ්නයන කම්පිට ලයින්න මොකද මේ අපිටත් ඕක තේරුණේ මේ බාසට ගයාට පස්සේ තම එතවටින් ටූලේට්ලි ඉතින් ඉස්සරම් දැන් කොමත් අර දැන් මේ ටෙක් කතා අහන කට්ටියත් මම හිතන්නේ වයස පරාසය ගොඩක් වෙනස්. සින්දා තේරෙන තරම් දැන් උදාහරණකට මම වුණත් මම පොඩි එක්කනත් එක මේ කියන්නේ දැන් පොඩි ඉඳලා හැමතිස්සෙම උත්සාහ කරනවා දැන් අද වුණත් උදේ මම ඉස්කෝලේ දාලා දවල් ගිහලා ඉස්කෝලෙන් එක්කන් ඇවිල්ලා වාහනේ එනකොට මම සින්දුවක් අහන්නේ. කතා කර කරම ඉන්නේ. ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා ඔෆිස් එකට ළඟ තියාගෙන කතා කරගෙන ඉඳලා ඊට පස්සේ මට තව මීටින් එකක් තිබ්බා මීටින් එකටත් ගිහලා මීටින් එක ළඟ තියාගෙන වාඩි කරලා මීටිම කරේ ඒක පිට දන ගිහලා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඒ විදිහට මම ඒ කියන්නේ මම එච්චර ළමයිත් එක්ක ඉන්නේ මම දන්නවා කවුරුදු 14 15 16 වෙනකොට ආයි අවුරුදු 30 40 වෙනකම් අපිව පෙන්වන්න බෑ කියලා හරි මට ගෑන ළමෙක් ඉන්නේ කොහොමද <laughs> ඉති ඒක නිසාර ඒක අර මං ඒක ගැන කොච්චරගුවත් අර එක කාල පරාස තියෙන කාල පරාසල මිනිස්සුන්ගේ හිතුම් පැතුම් දේවල් ගැන තියෙන ආකල්ප වෙනස් කරන්න හරියමාරු මමුණත් එක මංගේ එකක ෝඩිය කරනත් මීට අවුරුදු දහයකර කලින් මගේ ප්‍රශ්නයක් ඇවන ඔකට දෙන්නේ සම්පූර්ණ වෙන උත්තරයක් කියලා මොකද ඒදස්සල තින ආර්ථික ක්‍රම වෙනස් බලාපොරොත්තු වෙනස් ඒක දැනුමා වෙනස් mm. ඒවගේ හින්ද ඒක නිසාර අපි හැම දෙසම උත්සා කරන්නේ අකුණු ගහනෙකුණත් තර හැම දෙයම්ම ඔගලන්ට අපි දෙන්න උත්සා ගන්න හැබැයි තීරණය ගන්නෙක ඔගලන් ගතේ එකන් මොකද අපේ කාවත් වෙනුවෙන් තීරණ අරන් දෙන්න හැකියාවක් නෑ තම තමන් ගන්න ඒ දැනුම දෙන්න පුළුවන් හැබැයි මේක කරන්න දෙ පාදගෙන එක අපි මේක දිරන්න කරන්න ඕ ඒක තමන් තම ඒක තමන්ගේ <laughs> ජීවිතයන ගැන හැම දෙයක් වුණ අපට එක් කතාල කරන අපේ එක්ස්පීරන මේ කතා කරන්න අපේ එක්ස්පීරන අපි වෙච්ච දේවල් නැතු අපි අර ගිහිල්ල පොතකින් කියෝලා ඉල්ලා මේ මේකයි මේකයි මේකයි කියලා මේ අර මොකක් දෙකටගෙන් ස්පූන් පීඩිං කරන්නේ නැතුව අපේ ජීවිතය අපි ලඟපු අත්දැකීම් ගැන කතා කරන්න ඇමතිස්සම මොකද මංහිතන්නේ අපේ හැමෝම මේ ඔය ජාතක කතා බණ කතා බුද්ධාගම ඇනන් දන්නති ඔක්කොම කියන්න එක්ස්පිරස් ක්ස්පිරන්සල වෙච්ච දේවල් කියන්න මෙයාට මෙහෙමුණා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියල් ස්ටෝරි ටෙලින් කියන ඇත්තටම මේ අපේ කැන මානව ඉතිහාසයි නම් පවතින හොඳ දෙයක් කැන දෙයක් ගැන ෆක්ෂුවල් ඩේට කියලා මෙහෙමයි මෙතන එබුවොත් මේ ලයිට් එක පත්තිනා ගෙන ගැන ලයිට් එක ගැන කතාවක් කියන එක තමයි මේකටි ඒකින් අර තමන්ට හොඳ දේමනාද නරක දේමනාද කියල ග්‍රස් කරගනීම අහන් ඉන්න කෙනට වගකීම වගකීම මේ අද සීරස් කිය වැඩි ලබසතිය බල ලෑන්ස්ල ඉන්න දෙන්නෙකරෝට ගෙන්රේ මෙතන අපි අමාරුවෙන් වාඩියලින් වෙනකාර යම <laughs> වෙනවාර කියල ටෙක් කතා කර අපි එකොල ඇගෙතර <laughs> හරි එනම් මේ කට්ටියට සුබ සතියක් අපි දෙසියෙන් ලබනස්ටයම් හම්බයෝ